තෙරුවන් සරණයි හැම දිනාටම හැම දිනාමත්ම ඊ타මත්ම ගෞරවයෙන් අපි අද දවසේදී පිළිගන්නවා සතියේ අඟහරුවාදා දිනයන්හි පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට අද 2018 වර්ෂයේ දෙසැම්බර් මාසේ 4 වෙනිදා දැන් වේලාව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වේලාවෙන් රාත්‍රී 8 පහුවෙලා විනාඩි 15ක් ගත වෙලා තියෙනවා මම හිතන්නේ ලංකාවේ වෙලාවෙන් අවුරුදු දෙකයි 35ට විතර ඇති. ඉතින් හැමදාමත් වගේ හැමං ගෞරවාත්මක දිනකදී මෙන් අද දවසේදීත් අප කෙරෙහි වූ මහත් අනුකම්පාවෙන් පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ධම් සභා මණ්ඩපයේ වැඩම කර සිටිනවා. ඉතින් මෙම ධර්ම සාකච්ඡාවට ලෝකයේ විවිධ රටවල සිට සම්බන්ධ වෙන සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් මම ඊටමාත්ම ගෞරවයෙන් පාද නමද নমස්කාර කර සිටිනවා අපගේ කල්යන මිත්‍ර අනෝමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ අද දවසේදී අපට තථාගතයන් මෙන් විදක් පහදා දෙන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි.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 ඒ ලබාගත් උතුම් භාග්‍යයේ පාදක කරගෙන අපට පුළුවන්කමක් ලැබුණොත් අපි දන්න නැත්නම් අපට තේරෙන අපි මෙච්චර කාලයක් සසර ගමන් කරපු මේ රාමුව ඉක්මවලා සසරෙන් නිදහස් වෙන්නට පෙන්වලා දුන්න උතුම් සත්‍යය බුදුරජාන් වහන්සේගේ උතුම් දහම තුළින් අපි විශේෂත්වයක් කරා නැත්නම් මෙච්චර කාලයක් සසර ආපු ස්වභාවයේ ඉක්මවන විශේෂත්වයක් කරා යමු වෙන්න අපට හැකියාව ලැබෙනවා නම් ඒක තමයි මේ මිනිසත් භාවයේ තුළ බුදුරජාන් වහන්සේ වදාළ ඒ ධර්මයේ තුලින් අපට සැනසෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒ සඳහා අපි බුදුරජාන් වහන්සේ වදාළේ උතුම් ධර්මයමයි ඉගෙන ගත යුත්තේ. ඒ ධර්මයේම ඉගෙනගත්ත තැනදී තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ අපි මෙච්චර කාලයක් අවිද්‍යාවෙන් වසීලා තණ්හාවෙන් බැඳිලා ආපු සසර ගමන ඉක්මවන්නට අවබෝධයකට නැත්නම් අවිද්‍යාව දුරු කරලා තණ්හාව ප්‍රහාණය කරන මාර්ගයකට අපට යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. තමන්ගේ ස්වයම්බෝ ඥානියෙන්ම අවිද්‍යාව දුරු කරලා තණ්හාව ප්‍රහාණය කරපු සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයේ සියලු දෙනාට අනුකම්පාවෙන් තව කෙනෙක් දෘෂ්ටියකට නොයා තමන්ගේ අවිද්‍යාරාමෝ ඉක්මවන්නට ඒ විද්‍යාවෙන් යුක්ත මහා කාරුණික මහා ප්‍රඥ බුදුරන් වහන්සේ උතුම් සත්‍යයක් අපට පෙන්වා දෙලා තියෙනවා. ඒ සත්‍යය අපි ඉගෙන ගන්නකොට අපි මූලිකවම තේරුම් ගන්නට ඕනේ අප සියලු දෙනාම ශ්‍රාවකය බවත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ බවත් අපි නොදන්නා බවත් භාග්‍යතුන් වහන්සේ තමයි දන්න බවත්. මොකද අපි දන්නවා නම් මෙච්චර කාලයක් සසර ගමන අපි එන්නේ නැහැ. අපි එන සසර කෙලවර කරනවා. එහෙනම් අපි දන්නේ නැහැ. අපි දන්න කාරණාව වැරදි. එහෙනම් නිවැරදිව ඒ සත්‍ය පෙන්වන දෙන්න බුදුරජාණන් වහන්සේ තමයි මේ කාරණාව දන්නේ. ඒ විද්‍යාවෙන් යුක්තව පෙන්නපු සත්‍ය තමයි නිවැරදි කියලා අපි තේරුම් ගන්නට ඕනේ. ඒ සඳහා අපි මූලික බුද්ධ වචනයට යමුනොත් විතරයි අපි නොදන්නා දෙයක් නැත්නම් අපට නොහැටෙන දෙයක් අපි විශේෂත්වයක් කරා අපට යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැතුව අපට ඒ කරා යොමු වෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපි හොඳට මතක තියාගන්නට ඕන දේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ සමහර ධර්ම දේශනා නැත්නම් ජීවිත අවබෝධය කරා යන ගැඹුරු දහම් කාරණා ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ විවිධ පරියායන් ඒ පෙන්වා දිය හැකි උපරිම මට්ටමට තමයි පෙන්වලා දීලා තියෙන්නේ. ඒ කිසිම තැනක දෘෂ්ටියකට යන්නේ නැති වෙන විදිහ විග්‍රහයක් තියෙනවා. හැබැයි අපි එතනින් එහා වෙන විග්‍රහයක් ඔස්සේ මේක තේරුම් ගන්න ගියොත් එහෙම අපි වෙන දෘෂ්ටි වලට යොමු වෙනවා. ඉතින් ප්‍රඥාව හීන යුග යොමු වෙච්ච නිසා ක්‍රමානුකූලව ඒ ධර්මයේ තේරුම් නොගැනීම හේතු කරගෙන ඒ ධර්මය නොහැරෙන නිසා විවිධ ධර්ම ප්‍රතිරූපකයන් ඉස්මතු වෙලා තිබුණා. ඉස්මතු වෙලා තියෙනවා. ඒක බුද්ධ කාලේ ඉඳලම තිබිච්ච දෙයක්. අද වෙනකොට ඒක බොහෝ සෙයින් වැඩිලා තියෙනවා. ඉතින් මේ සියලු ධර්ම ප්‍රතිරූපක ඒක බුද්ධ කාලේ ඉඳලා ආවා කියලා කියන්නේ අවුරුදු 1562කටත් පෙරණ ඉඳලා සද්ධර්ම ප්‍රතිරූපකයන් තියෙනවා. ඒ වගේම ඊට පස්සේ ලිඛිත වශයෙන් ලියවිච්ච හැම තැනකම තියෙනවා. ඉතින් අපි බලන්නට ඕන මොන විදිහකට අපට යම් දෙයක් ආවත් අපි දන්නවා මූලික බුද්ධ වචනේ මොකද්ද කියලා. මෙන්න මේ මූලික බුද්ධ වචනේ අපට හරියට අධ්‍යයනය කරගන්න පුළුවන්කම ලැබුණොත් තමයි අපට බුදුරයන් වහන්සේ පෙන්නපු සැබෑ සත්‍ය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. හරියට රත්තරන් ගැන දන්න කෙනෙකුට රත්තරන් වගේ දේ තේරුම් ගන්න පුළුවන් මේක රත්තරන් නොවන බව. ඒ වගේම ධර්මයේ දැනගත්ත කෙනෙකුට වටහා ගන්න පුළුවන් මේක ධර්ම ප්‍රතිරූපකයක් බව. ඒ නිසා අපි ඒ ධර්මයේ ඉගෙන ගන්නට ඕන. ඒ ධර්මයේ ඉගෙන ගන්න තැනදී අපිට අපේ කෝණයට නැත්නම් අපි මෙච්චර කාලයක් සසර ගෙවාගෙන ආපු මේ අඥාන පදනමට ඒ ධර්මය සම්පූර්ණයෙන් තේරෙන්නේ නැහැ. එහෙම තේරෙනවා නම් අපි ඒ ධර්මයේ ඉගෙන ගැනීමෙන් විශේෂත්වයකට යොමු වෙන්නේ නැහනේ. අපි ඉන්න මට්ටමමනේ තියෙන්නේ. එහෙනම් අපි විශේෂත්වයකට යොමු වෙන්නට නම් අපි ඒ ධර්මයේ වටහා ගැනීමට වෙන හැකියාවක් ඒ ධර්මයේ තුලින් අපිට ලැබෙන්නට ඕනේ. වෙන දෙයකින් නෙමෙයි. පෙන්වා දුන්න ධර්මයේ පාදක කරගෙනම අපි විශේෂත්වයක් කරා යන්නට ඒ ධහම දකින්නට අවශ්‍ය හැකියාව අපි තුල වැඩෙන්නට ඕනේ. අන්න එතනදී තමයි අපට බලුවන්කමක් ලැබෙන්නේ සත්‍ය තේරුම් ගන්න. ඉතින් ඒකට ඔබටත් මටත් අපි සියලු දෙනාටම මේ ධර්මය සාකච්ඡා කිරීම, මේ ධර්මයේ ශ්‍රවණය කිරීම, ඒ ධර්මයේ අනුවම කල්පනා කිරීම වෙන දෙයක් ඔස්සේ පැහැදිලි කර ගැනීමකට නොයා ඒ ධර්මයේම තව කරුණු හේතු කරගෙන පැහැදිලි කරගන්න ගියාට පස්සේ අන්න අපි තුළ යෝනිසෝ මනසිකාරය ඒ වගේ මේ ඒ සද්ධර්මයේම ශ්‍රවණේ වෙන කෙනෙකුගේ අර්ථකථනයකින් නෙමෙයි බුද්ධ වචනයේම ශ්‍රවණයත් එක්ක අපි යෝනිසෝ මනසිකාරය කරනකොට ක්‍රමානුකූලව ප්‍රඥාව ටික ටික වැඩෙනවා හරියට වෑයම් මිත ගෙවෙනවා වගේ ඒ ආකාරයට වැඩිච්ච ප්‍රඥාවේදී අපට ඒ පෙන්නපු දහම තේරෙනවා එහෙම නැතුව අහපු ගමන් සාකච්ඡා කරපු ගමන් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ සවන්ට සිසිලස සජීවී දහම් සාකච්ඡාවදී අපි බුද්ධ වචනයක් වන මධ්‍යම ප්‍රමාණයේ දේශනා අන්තර්ගත ඒ පළවෙනි දහම් සංගායනාවේදී මහකස්සප මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේ එක එක තැන්වලදී දරාගෙන හිටපු ඒ දහම් පරයයවල් මතක තබා ගැනීම පහසුවත් මේක අනාගතයේට ක්‍රමානුකූලව පවත්වා ගැනීම සඳහා ඉදිරිපත් කරපු රටාවක් වන එක කොටසක් වන මජ්ක්‍ධිම නිකාය මධ්‍යම ප්‍රමාණයේ බුද්ධ වචන අන්තර්ගත ඒ උතුම් දේශනාව අපි සාකච්ඡා කරන්නට දෙන්නේ. ඉතින් එතනදී අපි සූත්‍ර දේශනා කිහිපයක් සාකච්ඡා කරා මූලපරයය සූත්‍රය, සම්බාසුර සූත්‍රය, ඒ වගේම ධම්මදායද සූත්‍රය, බහබේරව සූත්‍රය මෙන්න මේ සූත්‍ර ටික අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් ගිය සතියේ බහබේරව සූත්‍රය අපි සාකච්ඡා කරේ. අපි අද ඒ සූත්‍ර දේශනාව පාදක කරගෙන අපට තේරුම් ගත යුතු කරුණු අපි සාකච්ඡා කරන්නට ඕන. එතකොට අපට මේ සූත්‍රයේ තවත් කාරණා දේශනා අසුරු කරගෙනම පැහැදිලි කරගන්න හැකියාව ලැබෙනවා. මට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ ලෝකාවලෝකන සූත්‍රයේ යදබිනන්දේ සම්බයං යස්ස බහයති තන් දුක්ඛං යනුවෙන් වදාරා තිබෙනවා එනම් යමක් පිළිබඳව හතටක් වේද එයම බහයට හේතුව ලෙස දැක්වීම නේද මෙහි අප තේරුම් ගත යුත්තේ. එතකොට වනසෙනසුන් ආදී තැන්වල සත්‍ය සොයා යන ශ්‍රමණයන්ට පවා බියක් ඇති ගැනීමක් වන්නේ ඔවුනොවුන්ට අනුරූප කෙලෙස් ස්වභාවය සතුටින් පිළිගැනීම සමගයි කියන කාරණාව හරිද කියලා ඒක පැහැදිලි කරලා දෙන්න කියලා ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඇත්තට මේ ප්‍රශ්නය නිවැරදි. ඒ කියන්නේ කියපු කාරණාව දැන් අනං බය බේරෝ සූත්‍රයේදී පැහැදිලි කරා අර බය බයක් බිහිතියක් හටගන්න හේතු වන්නේ ඒ సంతානිය තුල හටගත්ත කෙලෙසියක්මයි වෙන දෙයක් නෙමෙයි. ඒතර ලෝකවන් ලෝකන සූත්‍රයේදී දැන් මේකට යම් පරි يعني ඒ ධහමම තමයි සම්පූර්ණයෙන් තියෙන්නේ. එතකොට මේ මේ කාරණාව ඒකත් එක්ක සැසඳෙනවා. එතකොට එතන එතන පැහැදිලි කරනවා මේ සතුටින් පිළිගැනීමත් එක්ක බය දුක මෙන්න මේවා හට ගන්න බව. එතකොට සතුටින් පිළිගත්තේ අපට මේ ලෝකයේ රූප ශබ්ද ගන්ධ රස පහස ආදී දේවල් පාදක කරගෙන. එතකොට මෙතනත් ඒ වගේම තේරුම් ගන්න පුළුවන් ඒ කාරණා රූප ශබ්ද ගන්ධ රස පහස ආදී දේවල් පාදක කරගනිමින් පංචකාමයන් ඒ වගේ මෙතන විග්‍රහ කරා පංචකාම පංච නියරණ ගොඩාක් කරුණු විග්‍රහ කරා. එතකොට මෙන්න මේවා Taman තුල තියාගෙන ඒ දේට සතුටින් පිළිගත්ත නිසා තමයි ඒ දේ පවත්වන්නේ. නැත්නම් ඒක ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා. ඒ නිසාම තමයි අර බය තති ගැනීම ආදියට හේතු වන්නේ. එතකොට එහෙනම් මේ ලෝකේ සියලු දේවල් හටගන්නේ අන්නේ කාරණාව පාදක කරගෙන. ඉතින් ඒ නිසා ඒක බුදු දේශනාවත් එක්ක ගැලපෙනවා ඒ කරලා ඒ කරපු පැහැදිලි කිරීම. ඉතින් මේ ආකාරයට මේ බහිබිහිරව සූත්‍රය පාදක කරගෙන තව මම හිතන්නේ ගොඩක් කාරණා පැහැදිලි කරගන්න පුළුවන්. ඒ නිසා ඒ සඳහා දැන් අවස්ථාව ප්‍රශ්න යොමු කරන්න හොඳයි තිරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් මේ කරුණාත් මේ මට මතක ආව මේ අපි ඉගෙනගත්ත පොඩි කාලේ සමපදේ ගාතාවක් කියනවා ස්වාමීන් මේ සංහාව ජායති සෝකෝ සංහාය ජායති භයං සංහාය යුක්ත මුත්තස්ස අපි සෝකෝ පුතෝ භයං කියලා ඒ ගාතාවත් එක්ක සම්බන්ධ කරන සාධනාතියදී අපි ඉගෙනගත්තු මේ සූත්‍රයේ වෙන පොඩ්ඩක් මේ ඉගෙනගත්තු සූත්‍රය ගැන සම්බන්ධ කරලා මේ ගාථාව ගැන පොඩ්ඩක් පැහැදිලි කරමු කොහොමද සාමාන්‍ය තෙරුවන් සරණයි. ඒ ගාතාවත් අර කලින් කියපු ප්‍රශ්නය හා සැසඳෙනවා. ඇතරම තණ්හාව තමයි මේ හැම දෙයකටම බය දම්පදේ ගාථා විග්‍රහ කරලා පෙන්නනවා. තණ්හා ජායති සෝකෝ තණ්හා ජායති බය. එතකොට යම් කිසි කෙනෙකුට තණ්හාව දුරු වුණා නම් අන්න අර බය සහ ශෝකේ ඉක්මවනවා. එතකොට දැන් මෙතනත් මේ අර වනාන්තරයේ හටගත්තු බය සම්බන්ධයෙන් විග්‍රහ කරන තැනදී ඒ කෙලෙසිය පාදක කරගෙන ඒ කෙලෙසියත් එක්ක තියෙනවා තණ්හාවක්. ඒ තණ්හාවත් එක්ක තමයි අර බය තැතිගැටීම් වලට යොමු වෙන්නේ. එතකොට මෙතනට අදාළ වෙන්නේ ඒ විග්‍රහ කරපු සියලුම අර කලින් විග්‍රහ කරපු කාරණාවත් දැන් කරන කාරණාවත් මේ බහිබේර සූත්‍රයත් එක්ක අදාළවන්නේ කාම තණ්හා කියන කාරණාවත් එක්ක. මොකද කාමයට එක තමයි ඔය කෙලෙස් ටික තියෙන්නේ. එතකොට කාමයට එක්ක කාමයන් නොලැබීම නැත්නම් ඒ කාමයන් එක්ක හටගත් අකුසලත් එක්ක තමයි ඒ භාජත ගැනීම යොමු වෙන්නේ. එතකොට දැන් ලෝකවල ලෝකන සූත්‍රය තවත් ඒතත් එහා විග්‍රහය ධම්මපදයේ මේ ගාථාවෙත් තවත් එතෙන්ට එහා විග්‍රහයක් ගන්න පුළුවන්. ඒ තමයි සසර පැවැත්ම හා සම්බන්ධ කරගෙන සියලුම සියලු පැවැත්ම තුල තියෙන්නේ ඒ දුක පැන නැගින කාරණාවමයි. නමුත් මේ බහබෙහෙරව සූත්‍රය තුල තියෙන්නේ ඒ කාමයන් පාදක කරන බෝධිසත්වයන්ගේ චරිතයෙන් විග්‍රහ කරන විතර බෝධිසත්වයෝ ඒ සියල්ල ඉක්මවමින් යන ප්‍රතිපදාවක් තියෙනවා. එතකොට කාමයන් ඉක්මවමින් යන ප්‍රතිපදාවක් නිසා ඒකත් එක්ක හටනගන්නායේ බය කාරණාව දුරු වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ දේශනා ගණනාවකට මේ උතුම් බුද්ධ වචන සැසඳෙනවා. ඉතින් මේ බහිබේරව සූත්‍රයේ එක් අපි කල්පනා කරලා බැලුවොත් වනාන්තරයක් එක්ක වාසය කරන තැනදී කෙලස් බිය හටගන්න මේ ඔබට බය බිහිතිය හටගන්න හේතු වන්නේ තමා තුළ තිබෙන කෙලස්මයි යම් කිසි කෙනෙකුට ඒ කෙලස් ප්‍රමාණය දුරු කරගන්න පුළුවන් වුණොත් ඒ ඒ බය දුර වෙලා යනවා. නමුත් අශවක්ඛය වෙනකම්ම තවත් ඉතින් එහාට ඒ දුක පාදක කරගෙන කරුණු සිදු වෙනවා. ඊළඟට විශේෂයෙන් මම මතක් කරන්න කැමතියි දැන් මේ දේශනාව අද දවසේ ප්‍රශ්න සාකච්ඡා කරන නිසා මේකෙදි ප්‍රශ්න ටිකක් මතු කරොත් හොඳයි. මේකේ අර අවසාන හරිය විග්‍රහ කරපු කාරණාවත් එක්ක ටිකක් කල්පනා කරලා ප්‍රශ්න ටිකක් යොමු කරන්න අර ආශ්‍රවක්ඛය වෙන ආකාරය විග්‍රහ කරා. එතකොට මුලින් විග්‍රහ කරලා පෙන්නවා අර කෙලෙස් හට නොගන්න නැත්නම් බය හට නොගන්න කාරණාව බෝධිසත්වයන්ට සිදුවෙච්ච ආකාරයේ ඊට පස්සේ පුබ්බේ නිවාස සුතුප්පාත ඥානයන් හට අරගෙන ආසවක්ඛේ වෙන ආකාරය පිළිබඳව එතකොට මම මං හිතන්නේ ගිය සැරේ සාකච්ඡාවේදී මතු කරලා පෙන්නවා මහා පදාන සූත්‍රයේ තව මේකේ විග්‍රහයක් තියෙනවා ඒ තමයි මේ මේ දුක තමයි ජාති දුක් ජරා මරණ දුක ඇයි මේක හටගන්නේ කියලා නුවණින් බෝධිසත්වෝ විමසන තැනදී ඒ විමසීමත් එක්ක පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ වෙච්ච බවත් පටිච්චසමුප්පාද සමුදය පටිච්චසමුප්පාද නිරෝධය ඒ වගේම මෙන්න මේ කරුණ අවබෝධ වීමෙන් දහම් චක්කුව පහළ වෙච්ච බවත් ඊට ඊට පස්සේ පංචීපාස්කන්ධයේ උදේවය දැකීමෙන් වාසය කළ තැනදී ආසවක්ඛය නැත්නම් නිවීම සාක්ෂාත් කර බවත් උතුම් සම්බුද්ධත්වයට පත්වන බවත් බුදුරන් වහන්සේ මහා පදාන සූත්‍රයේදී පැහැදිලි කරනවා. එතකොට මෙතන මේ විග්‍රහ කරපු දේශනාව තුළත් අවසානයේදී විග්‍රහ වෙනවා මේ අරහත් වීම පිළිබඳව. ඉතින් මේ සම්බන්ධයෙන් පවා තේරුම් ගත යුතු කරුණු තියෙනවා නම් අහන්න. එතකොට අපට දේශනාවේ හැම පැත්තක්ම තේරුම් ගන්න වෙන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට අපට එක කාරණාවක් විතරයි සමහරලාවට හිතට යන්නේ. නමුත් තව මේක දේශනාවේ හැම තැනටම විග්‍රහ වෙලා තියෙනවා. ඒකයි මේ දේශනාවක් අධ්‍යයනය කරනකොට මුල මැද අග මොකද මුල මැද අග සම්පූර්ණයෙන් පිරිසිදුයි. එහෙනම් මුලැමැදාග තියෙන සියලු පරියාය අපි කල්පනා කරන්නට ඕනේ මේ හැම එකක්ම විමුක්තිය පිණිස පවතින දේවල්. එතන මූලික කරුණු ටික ඔක්කොම විග්‍රහ කරලා දුන්නේ ඒකයි මම අර කලින් පැහැදිලි කරේ. කාමයන්ගේ ඉක්මීමත් එක්ක සිදුවෙන කාරණාවක්. ඊට පස්සේ තමයි සම්පූර්ණයෙන් අරහත්ත්වය සම්බන්ධයෙන් බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්වන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයකින් තොරව පවා අර බයභීතිය හට ගන්න ආකාරය දුරු කරගන්න ප්‍රතිපදා බුදුරන් වහන්සේගේ ශාසනයෙන් පිටත් තියෙන්න පුළුවන්. මොකද හේතුව ඒ කෙලෙස් ස්වභාවයන් කාමයන් දුරු කරගන්න ප්‍රතිපදාවකට යොමු වෙච්ච අය ඒක කෙලෙස් දුරු කරපු නිසා භයභීති දුරු වෙනවා. නමුත් පටිච්චසමුප්පාද සකස් වීම ඉක්මවල නිවීම කරා හැමෝටම යොමු වෙන්න ලැබෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්න විමුක්තියත් ඒ වගේම අනිත් අය විමුක්තියයි හිතාගත්ත සමාපatti නැත්නම් සමාධි සමාපatti වලින් පමණක් කාමයන් ඉක්මවීම පමණක් ලබන විමුක්තිය අතර වෙනස. ඉතින් ඒ නිසා ඒ කරුණොත් මේත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. තව ප්‍රශ්න තියෙනවා නම් ඒ පාදක කරගෙන අහන්න පුළුවන් තිරවස්සරණ. දරුවන් සන්න ස්වාමීන් වහන්සේ දැන් මෙතන මේ අන්තිමට කියන කාමාශ්‍රවෙන් ද හිත මිදුණා බයආශ්‍රවෙන් අවිජ්ජාශ්‍රවෙන් හිත මිදුණා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් හිත මිදුණ කියද්දී ස්වාමීන් වහන්සේ ඒකේ එහෙම ඒ ආශ්‍රවයෙන් මිදුණාම හිත කියලා එහෙම පණවන්න පුළුවන් සමස්න නැත්තම් ඒ අර නිකන් අර සාමාන්‍ය කියන මට්ටමින් දී කතා කරන්නේ පොඩ්ඩක් එක පැහැදිලි කරන්න තේරුම් ගන්නයි. තේරුම් සරණයි. අපි හැම වෙලෙම මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි බුදුරජාන් වහන්සේ ධර්මයේ ඉස්මතු කරන්නේ ලෝකයට. බුදුරන් වහන්සේ මේ ධර්මයේ ඉස්මතු කරන්නේ ලෝකයේ ඉන්න අයට. ලෝකයෙන් ඈතර වෙච්ච අයට නෙමෙයි. මොකද ඈතර වීමත් එක්ක ඉස්මතු කිරීමක් කරන්න බෑනේ. ඈතර වීමත් එක්ක සියලු ප්‍රඥප්ති නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයෙන් ඉක්ම වුණාම අවිද්‍යාව දුරු වීමත් එක්ක සියලු ප්‍රඥප්ති ඉක්ම වෙනවා. ලෝකයෙන් ඈතර වුණාම. එහෙනම් යමක් විග්‍රහ කරන්න තියෙන්නේ ලෝකයට. ලෝකේ ඉන්න අයට. එහෙනම් ලෝකේ ඉන්න අයගේ ස්වභාවයත් එක්කයි මේ සියලු පරයයන් කතා කරන්නේ. ලෝකෝත්තර මාර්ගය කතා කරනවා. එතකොට ඒ කතා කරන මාර්ගය තුළදී ප්‍රඥාව උදා වීමත් එක්ක නැත්නම් ප්‍රඥාව ඇතිවීමත් එක්ක තමයි මේ පෙන්නපු කාරණාව අවබෝධ වෙන්නේ. හැබැයි ලෝකයේ මට්ටමින් අපි ඒ කාරණා හිතන්න ගියොත් එහෙම ලෝකයට විග්‍රහ කරලා දුන්නට ලෝකයට ඒක තේරෙන්නේ නැහැ. අන්න ඒක තමයි අර යෝනිසු මනසිකාරය කළ යුතු දෙයක් හම්බෙන්නේ ධර්මයේදී. ලෝකේ ලෝකයට ඉස්මතු කරන්නේ හැබැයි ලෝකයේ මට්ටමට ඒ කාරණාව තේරෙන්නේ නැහැ. නුවණින් විමසන හැකියාවක් ඇති කෙනෙක් ඒ ධර්මය අහුවාම අන්න එක මේක ධර්මයේ හැමෝටම නැත්තේ. නුවණින් නිමසන හැකියාවක් ඇති කෙනෙක්ගේ ධර්මය අහුවහම Taman දන්න රාමුවට ගලපන්න නැතුව මොකද ලෝකයට විග්‍රහ කරපු ධර්මය Tamanට ගැලපෙන Taman දන්න රාමුවට හම්බෙච්ච නැති වුනහම එයා තුල හටගන්නවා නුවණින් විමසීම. අන නුවණින් විමසීමත් එක්ක යෝනිසෝ මනසිකාරය කරන සම්මාදිට්ඨියට එන්නේ ඒකත් එක්කනේ. ප්‍රඥාව උදා වෙන්නේ ප්‍රඥාව හටගන්නේ. අන්න එතනදී මොකද වෙන්නේ? ඒ ප්‍රඥාවට අර ලෝකයේ ඉන්න රාමුව ඉක්මවලා හැබැයි ලෝකයේ ඉන්න තැනින් තමයි එතන ඉඳලා විමසන්න පටන් ගන්න. එතකොට ලෝකයේ රාමුව ඉක්මවන ඒ සත්‍ය ප්‍රතිපදාව එක්ක යන තැනදී ප්‍රඥා උදායමත් එක්ක වැටහෙනවා. එතකොට එහෙනම් මේ සියලු විග්‍රහයන් පෙන්වන්නේ ලෝකයේත් එක්ක. එහෙනම් ලෝකයේ අපි කතා කරනවා අපි තුල අපේ හිතේ තමයි මේ කෙලෙස් සියලු දේවල් ඇති වෙන්නේ. නැත්තම් කුමකද ඇති වෙන්නේ? වෙන ඇති වෙන දෙයක් නැහැ. එහෙනම් ලෝක විවහාරයත් එක්ක අපිට ඒ කාරණාව කතා කරනවා. එහෙනම් නිදහස් වුණෙත් ඒකෙන්. එතකොට අපිට ලෝකයේ ඉන්න ලෝකයේ ඉන්න රහතන් වහන්සේ නමන්නේ අපට හම්බ වෙන්නේ. වෙන කවුරුත් නෙමෙයිනේ. අපට ලෝකයේ ඇති රහතන් වහන්සේ නමක් හම්බ වෙනවා. එතකොට ලෝකයේ ඇති රහතන් වහන්සේ හම්බ වෙන්නේ පටිච්චසමුප්පාදයත් එක්ක විමසන තැනදී එයාට ලෝකය කියන කාරණාව වැරදි බව හම්බ වෙන්නේ. පටිච්චසමුප්පාද ධර්මය හම්බෙන තැනදී එයාට හම්බ වෙන්නේ ලෝකය කියන කාරණාව වැරදි කියන එක. කියන්නේ ලෝක පැවැත්ම තියෙන පැවැත්ම තියෙන අවිද්‍යාවත් එක්ක කියන එක හම්බෙන්නේ. එහෙනම් ඒ පැවැත්ම යෙදෙන්නේ නැහැ. එහෙනම් පටිච්චසමුප්පාද ධර්මයේ දකින්න තැනදී පැවැත්ම යෙදෙන්නේ ඒක ඒක පුජ්‍යල సంతානෙක් සිදු වෙන දෙයක්. ඒ පටිසම්පද ධර්මයේ දැකීම ඒක හුදු වචන ටිකක් විතරක් නෙමෙයි. අන්න එතකොට මේ පුජ්‍යල సంతාණයට අර ලෝකේ පැවැත්ම යෙදෙන්නේ නැහැ. එතකොට අර කතා කරන්න කතා කරන්න තියෙදෙන්නේ නැත්නම් කතා කරන්න දෙයක් නැහැ නේ. ඒ අවිද්‍යාවත් එක්කනේ ඒක යෙදෙන්නේ. අවිද්‍යාව දුරින් වැඩපිළිවෙල හමුනට පස්සේ ඒක යෙදෙන්නේ. ඒකයි සීක කෙනාට රහතන් වහන්සේ ගැන ප්‍රශ්න නැත්තේ. ප්‍රශ්න නැති වෙනා මිසක් උත්තරයක් හම්බෙලා නෙමෙයිනේ. ප්‍රශ්නේ යෙදෙන්නේම මේ කාරණා නොදකින නිසා. එතකොට එහෙනම් රහතන් වහන්සේ ඉන්නේ ලෝකෙට. රහතන් වහන්සේ ඉන්නේ ලෝකෙට. එතකොට ලෝකයේ තියෙන පටිසමුපාද දර්ශන නොදැකීමත් එක්ක. එතකොට එහෙනම් පටිසමුපාද දර්ශනීය කතා වීමකින් තොරවයි ලෝකේ අපට කතා කරන්න වෙන්නේ. අද අපි ගොඩක් වෙලාට කරනවා ලෝකේ කතා කරන්න යනවා පටිච්චසමුප්පාද දර්ශනයක් දාගන්න. හැබැයි පටිච්චසමුප්පාද දර්ශන නොදකීමමයි ලෝකේ කියන්නේ. එතකොට එහෙනම් මේ කතා දෙක වැරදි. එකට ගලපන එක. එකේ දෙන්නේ නැහැ. එහෙනම් අපට ලෝකයේදී විවහාරයක් හම්බ වෙනකොට ලෝකයේදී අපට යම් කිසි විග්‍රහයක් හම්බ වෙනකොට ඒ විග්‍රහය හම්බ වෙන්නේ ලෝකයේ තුල. එහෙනම් ලෝකයේත් එක්ක කතා කරන්න වෙනවා. හැබැයි පටිසම්පාද කතාව එතන යදන්න බෑ. එහෙනම් ලෝකේ රහතන් වහන්සේ ඉන්නවා. රහතන් වහන්සේට කෙලෙස් නැහැ. රහතන් වහන්සේට කෙලෙස් වලින් නිදහස්. රහතන් වහන්සේ උපදින්නේ නැහැ. රහතන් වහන්සේ රූප දකින්න ආසාවට ගන්න. මේක මේ කතා කරන්නේ මොකද ඒ විහාරේ? ඒ ලෝක විහාරය. පටිසම්පාද නොදැකීමත් එක්ක ලෝකයේ ලෝකයේ ඇති වෙච්ච දේ. හැබැයි පටිසම්පාද දකිනකොට අනුපලබ්බිය මානෝ. ඒකේ දෙන්නේ නැහැ. එහෙනම් අපි මේ පරයයත් එක්ක බලන්න ඕනේ. ඒ පරයයත් එක්ක බලනකොට තමයි අපිට මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. තේරුවන් සරණයි. අවසරයි ස්වාමීන් මේ මම පහුවෙලා තමයි ජොයින් වුනේ මම හිතනවා මේ තාම ප්‍රශ්න කතා කරන්නේ අර බයදේර සූත්‍රය ගැන කියලා මම ඒක අහනකොට මට ඒ මේ කර්ම කීපයක් ගැන නිකන් තව ටිකක් විමසන්න හිතන ස්වාමීන් මේ ඇත්තට මේ සූත්‍රය හරිම මේ ලස්සනයි අහගෙන ඉන්නකොට ඒකේ අර මුලින්ම එක කරුණක් අපිට මේ වැදගත් කියලා හිතුණා. ඒ කියන්නේ මේ මේ හැම එකක්ම අර විමසන්න ගන්නකොට මේ බෝධිසත්වයන් වහන්සේ අර ඉස්සල්ලා මේවා කියපු කරුණු ටික තමා තුළ ඇති දෙයක් කියලා ඒ ඒ විදිහටයි ඒ මේ ඒ බය ඇති වෙන එක බලන්න පටන් ගත්තේ. කියන්නේ කායික ක්‍රියා අපිරිසිදු වීම නිසා ඒ කර්ම ඉඳන්ම අර දුෂ්ප්‍රාඥ කියන කර්ම දක්වාම තියෙන ටික තමා තුලින් බලන්න කියන බලපු විදිහක් ගැන. එතකොට ඒක මට හිතෙනවා අපි ධර්මයේ විමසන කොටත් ඒක ඒ විදිහට බලන එක තමයි ගොඩක් මේ හොඳ කියලා. ඒ කියන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ ඒ විදිහට බලනකොට තමයි නිවැරදි මේ මඟ අහුවෙන්නේ කියන එක එකක් එතකොට ඒ කර්ම එකක් අනිත් එක තමයි මේ අර මේ කියනවානේ අර යම්කිසි මේ අර පොය දවස් වලට කැලේ යම්කිසි මේ සාද්දයක් වගේ බය හිතෙන එකක් ඇති වුණාම ඒක ඒ ඉරියව්වෙම දුරු කරලා මිසක් අනිත් ඉරියව්වට යන්නේ කියලා. එතකොට ඒකත් ඒ බෝධිසත්ව අවස්ථාවෙම කරපු මේ දෙයක් නේ එතකොට එතනදී ඒ අරමුණ කොහොමද මේ ඒ ඉරියව්ව නැති කරේ කියන්නේ ඒකේ සත්‍ය දැක්කාද කියන එතන පොඩ්ඩක් පැහැදිලි කර ගන්න ඕනේ. එහෙම නැතුව ඒ ලෝකයේ තියෙන අර මේ විය මේ රාගය නැති කරන විදිහටද කියන එකත් ඒක මේක තැනක් අනිත් එක තමයි මේ අර සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ අර ඥාන විද්‍යාව හතර ඒ කියන්නේ පෙර විසූ කඳ පිළිවෙල ඒ වගේ ඒවා සතර විඥාණයෙන් ඉඳන් හටගන්න ඒවා කියලා මෙතන කියන විදිහට මේ පළවෙනි ධානය වෙලා ඊට පස්සේ තමයි ඒ විද්‍යාවන් ටික ඇති වුණේ කියලා කියනවා. ඒකත් ගැන පොඩ්ඩක් දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තටම අර මුල ඉඳලා ඒ කරගෙන යන ප්‍රතිපදාව තමා තුළම හොයන වැඩපිළිවෙලක් තමයි බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ. එතකොට බාහිර එකක් එක්ක නෙවෙයි. ඒ සියලු කෙලෙස් ලෝකයේ මට්ටමේ පවා හම්බ වෙන්නේ ඒ සියලු කෙලෙස් තමා තුළ පැන නගින දෙයක් එක්ක. එතකොට දැන් ලෝකෝත්තර දර්ශනයකට යොමු වෙනකොට තව කොච්චර නිසන් තමා පැත්තට යොමු වෙන්න වෙනවද? අවසානයේ තමා කියන එක තුලත් වැරද්දන්නේ හම්බෙන්නේ. එතකොට එහෙනම් සම්පූර්ණයෙන්ම මේ තමන්ගේ වැඩපිළිවෙලක් එකයි බුදුරණවහන්සේගේ ධර්මයේ ගුණයක් හැටියට තියෙන්නේ තමා තුලින් දකින දහමක් මේක. ඒ වගේම තමයි අතන අර ඒ භය හට ගන්න ආකාරය කියන අර විවිධාකාර මේ හොල්මන් නැත්තම් අපි දන්න අර විවිධ බය ඇති ගැනීම ඇති වෙන ස්ථානවලදී ඒ ඉරියව්වේදී මේක දුරු කරනවා කියලා එතන කතා කරන්නේ. ඒ කතා කරන්න කලින්ම විග්‍රහ විග්‍රහ කරලා පෙන්නනවා ඒ විදිහේ බයක් එන්න ඒ කියන්නේ එහෙම ස්වභාවයක් ගොඩනගලා තියෙන්නේ එක්ක අතු හෙලවීම නැත්නම් අර සත්වයන්ගේ සද්ද සත්‍ය ප්‍රමිනීම ওই විග්‍රහයක් පෙන්නනවා. එහෙමනම් එතන ඒ ඉරියව්වේදී මේක දුරු කරන්නේ දන්නවා ඒ ආකාරේ කාරණාවක් නිසා තමයි එහෙම සද්දයක් ආවේ කියලා. එතකොට ඒක එක්ක නිරීක්ෂණයක් කරනවා නැත්නම් ඒක තේරුම් ගන්නවා මෙන්න මෙතන දැන් ඉන්න පරිසරයේ දන්නවනේ එතන තියෙන ස්වභාවය එහෙනම් මේක මෙතෙන්ද මේ වගේ අත්තක් වෙනවා නැත්නම් මෙතනම සතෙක් ආව අන්නේ විදිහේ නිගමනයක් කිරීමත් එක තමයි එතන ඒක දුරු කරනවා කියන කාරණාව තියෙන්නේ ඒ ඉරියව්වෙදීම එහෙම නැත්නම් එතන අර ලෝකෝත්තර මාර්ගයක් එක නැත්නම් අර සබ්බා සූත්‍රයේ කියපු ප්‍රතිපදාවත් එක්ක යන එකක් නෙමෙයි අර ලෝකේ මට්ටමින් දුරු කිරීමක් තමයි එතනේ විග්‍රහ කරලා පෙන්වන්නේ ඒ කාරණා ගැන තේරුම් ගැනීමක් තියෙනවා මුලින්ම තේරුම් ගැනීමක් තියෙනවා දහවල් කාලයේදී මේ ස්වභාවය පිළිබඳ වැටහීමක් තියෙනවා ඒ නිසා තමයි ඒක කල්පනා කරලා ඒ ඉරියව්වෙදි මේ බය දුරු කරන්නේ ඊළඟට අතනදී විග්‍රහ කරලා එතන මෙතන ධ්‍යාන හතරම තියෙනවා මම හිතන්නේ මම ධ්‍යාන හතර පළවෙනි එක උතරක් විග්‍රහ කරද්දන්නේ දැන් ධ්‍යාන හතරම මෙතන තියෙනවා ධ්‍යාන හතරෙන් යුක්තවම තමයි ප්‍රභාසර සිතත් එක්ක මේ ත්‍රිවිද්‍යාවටම යොමු වෙන ආකාරය පැහැදිලි කරලා පෙන්වන්නේ පුබ්බේ නිවාසිතෝ පාතාදී ওই සියලු දෙයට ධ්‍යාන හතරත් එක්කමයි මෙතනත් විග්‍රහ කරලා පෙන්වන්නේ. ත්‍රිවංශ සරණයි. වංශනේ ස්වාමීන් වහන්සේ දැන් මේ එදා පුබ්බේ නිවාසාන් ඥානෙ හිම තියෙනද මම මේ පොඩ්ඩක් මතක් කරලා අහන්න අර සමාධි භාවනා සූත්‍රෙම තියෙන්නේ ස්වාමීන් වහන්සේ එතන අර සති සම්ප්‍රජඤ්ඤයයි පංචපාස්කන්ධ විදේවය කියන එක දැන් සති සම්ප්‍රජඤ්ඤය කියන එකේ කියනවා වේදනාව ප්‍රකටවම හටගන්නවා පවතිනවා නැති වෙනවා කියලා. ඒ වගේම පංචපාස්කන්ධේ කතා කරනවා ඉති වේදනා ඉති වේදනාවේ සමුදය ඉති වේදනා අස්තංගම කියලා කියනවා. ඒ දෙකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න කියලා සර්ණයි. තෙරුවන් සරණයි. දැන් මෙතන ඇත්තටම පංච ආර්ය සත්‍ය විග්‍රහයක් කතා කරනවා. එතකොට එතන පංචපාස්කන්ධයත් එක්ක තමයි කතා කරන්නේ. එතකොට මේක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ ඒ දේශනාවේදී මම පැහැදිලි කළ ඇති සම්පජන්ණයේදී විග්‍රහ කරනවා වේදනාවක් හට ගන්නවා පවතිනවා හට ගන්නවා දැනගන්නවා පවතිනවා දැනගන්නවා නැති වෙනවා දැනගන්නවා. එතකොට එතන තියෙන්නේ අද ලෝකයේ විදර්ශනා කරනවා කියලා හිතන එක. ඒ කියන්නේ හටගත්තු වේදනාව නැතිවීම. හට ගන්නවා දැනගන්නවා පවතිනවා දැනගන්නවා නැතිවෙනවා දැනගන්නවා. ඒතර හටගත්ත දේනේ පවතුන නැති උනේ. හටගත්තා පැවතුනා නැති වුණා. එතකොට මේක කාටද හම්බ වුනේ? එතන හම්බ වුනේ හම්බෙච්ච කෙනෙක් ඉන්නවා. එතන හම්බෙච්ච දැන් අපි දන්නවා අපි සැපක් විඳිනවා දුකක් විඳිනවා අදුක්කම සුඛයක් විඳිනවා අපි හොඳ සිහියෙන් හිටියොත් එහෙම කයට දැනෙන වේදනාව පිළිබඳව ඒ වේදනාව පවතින වා තේරෙනවා, අට ගන්නවා තේරෙනවා, පවතිනවා තේරෙනවා, නැති වෙනවා තේරෙනවා. එතකොට ඒක මගේ කයට ඇති වෙච්ච වේදනාව. නැත්තම් වෙන ආකාරයකට හරි ඒ සිහියත් එක්ක, ඒ සති සම්පජන්‍යයත් එක්ක හටගත්ත දෙයක්. පංච උපාදානස්කන්ධයේ දේවය දකින්නවා කියන තැනදී තියෙන්නේ පංච පාස්කන්ධයේදී අපට ඉස්සල්ලාම හටගත්ත වේදනාවක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට මේක තේරුම් ගන්න නුවණින් විමසන්න යොමු වෙන්න. හටගත්ත දෙයක්. හැබැයි අපට නුවණක් තියෙනවා අපි පංචපාස්කන්ධ කියලා කාරණාව කතා කරන තැනදී. අපි මේ දෙක වෙනින්ම සංසන්දනය කරලා බලමු. සම්පජන්ණයේ මූලික ඒ කාරණාවේදී ඔන්න පුජ්‍යලයකට වේදනාව ආවා, පැවතුණා, නැති වුණා. එතකොට එයාට පුළුවන් ඇති වේදනාවට ඇලෙන්නේ, ගැටෙන්නේ නැතුව ඉන්න. උන් අනිත් එක්කෙනා එයාට වේදනාවක් ආවා. එයා දැන් නැති වෙනව නෙමෙයි බලන්න හදන්නේ. ඔන්න වෙනස. කොහොමත් හටගත් වේදනාව නැති වෙනවමයි. ඒක නැති වෙනවා. එතකොට අපි බැලුවත් නැතත් නැති වෙනවා. අපට ඔය සිහියත් එක්ක දිනනකොට අපට ඇලෙන ගැටෙන එක දුර වෙන්න පුළුවන්. දැන් විදර්ශනාවට යොමු වෙන කෙනාට වේදනාවක් ඇති වුණා. එයා ඒ වේදනාව නැති වෙන එක නෙමෙයි බලන්න හදන්නේ. එයා දැනගත්ත මේ වේදනාව කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ වේදනාස්කන්ධයේ සකස් වීමක්. ඒ කියන්නේ උපාදානස්කන්ධය කියන සංස්කාර දුක. ඒ කියන්නේ යම් හේතු සමුදායකින් සකස් වෙච්ච දෙයක්. පළවෙනි එකනට හම්බුනේ මට ඇති වෙච්ච වේදනාව. දැන් මෙතන මට තමයි වේදනාව ඇති වුනේ. හැබැයි මේක සකස් වෙච්ච දෙයක්. පළවෙනි එකන දැක්ක මට හටගත්ත වේදනාව ප්‍රවතුණා නැති වුණා. එතකොට නොයලෙ නොගටි ඉන්න පුළුවන්. දැන් මෙයා විදර්ශනා කරන එක්කෙනා හොයන්නේ මට හටගත් වේදනාව ඇති වුනේ කොහොමද කියලා. ඔන්න ඇති වුනේ කොහොමද කියලා හොයාගෙන යන තැනදී හම්බ වෙනවා මේ උපාදාන තණ්හා ඊළඟට මේ පටිසමුප්පාදේ මේ න්‍යායම එයා නුවණින් විමසන තැනදී හම්බ වෙනවා. යෝනිසෝ මනසිකාරයත් එක්ක හම්බ වෙනවා. යෝනිසෝ මනසිකාරයත් එක්ක හම්බ වෙනකොට එයාට මේ හේතු ප්‍රත්‍ය ධර්මයේ හම්බ වෙනවා. එතකොට එයාට අර මගේ හටගත්ත වේදනාව නැති වෙනවා කියන න්‍යාය නෙමෙයි යාට යොමු වෙන්නේ. එයාගේ ක්‍රමානුකූලව ඒ යෝනිසෝ මනසිකාරයෙන් නුවණ ආවර්ජණය වෙනවා. නුවණ ඉස්සරහට එනවා. ප්‍රඥාව හම්බ වෙනවා. ප්‍රඥාව ආවට පස්සේ එයාට හම්බ වුණා මේ ප්‍රත්‍යুৎপন্ন බව කියන කාරණාව. දැන් අතන නම් ප්‍රත්‍යুৎপন্ন බවක් නෑනේ. දැන් පටිසමුප්පාදයේ තියෙන ඉමස්මින් සති ඉදං හෝති කියන න්‍යාය. මේ ඇති කල්ලි මේ වේ. එතකොට මේ ඇතිකල්ලි මේ වේ කියනකොට හේතුව ඵලය හේතුවත් ඵලයත් කියන කාරණාවට කාලත්‍රයක් නෑ දෙකම මෙය. දැන් සම්පජන්ණය කතා කරනකොට හේ වේදනාව හටගත්තා පැවතුණා නැති වුණා. හැබැයි පටිච්චසමුප්පාදණයට දාලා නෑ ඒක. පටිච්චසමුප්පාදණියායේ වේදනාව කතා කරොත් දැන් පටිච්චසමුප්පාද එක්ක වේදනාව කතා කරොත් පස්සය නම් සමුදය පස්ස නිරෝධය වේදනා නිරෝධය. හැබැයි පස්සේ වෙලා වේදනාව හට ගන්නවා නෙමෙයි. ඒතකොට වේදනාව නිරෝධය කියලා කියන්නේ වේදනාව නැතිවීම නෙමෙයි පස්සේ නැතිවීම. පස්සේ අසති වේදනා අසති නැහෝති. අන්න පස්සේ අසති වේදනා නැහෝති. වේදනා නිරෝධය කියන්නේ පස්සේ නැතිවීම. ඇතුළත තිවිච්ච වේදනා තීම නෙමෙයි. ඔන්න පටිසමුප්පාද න්‍යාය. අතර නැති වුණ මොකද්ද? හටගත්තු වේදනාවක් නැති වුණේ. පංචීපාස්කන්ධයේ නැති වුණේ. එතකොට ඇති වුණේ පස්සේදී හට පස්සෙන් හටගත්ත වේදනාව පස්සේ නැතිව ඉදිරියට තියලා යනවා. එතකොට එතන මේ ඇති කල්ලි මේ වෙයි. වේදනාවත් මෙය, පස්සයත් මෙය. වේදනා පස්සය නම් වූ මේ නැති කල්ලි වේදනාව නම් වූ මේ නැති වෙනවා. දැන් අතනදි වෙන්නේ වේදනාව හටගත්තා, වේදනාව පැවතුණා, නැති වුණා. කාලත්‍යයකුත් ගිහිල්ලා. එතකොට ඒක මේ ඇති කල්ලි මේ වෙන්නේ ආයේ නෙමෙයි. එතන හම්බුනේ මට. එතකොට අන්න පටිසමුපාද ධර්මයේ දැක්කේ නැහැ මම ගොඩ නැගුණා මට හටගත් වේදනාව නැති වෙන ආකාරයක් හම්බුණා. පංචපාස්කන්ධය කියන න්‍යාය තුළදීම හම්බ වෙන දේ තමයි පංචපාස්කන්ධය කියලා කියනකොට ඒ කියපු කාරණාව තුළම සකස් වීමක් නිර්මාණය නිර්වචනයක් වෙලා ඉවරයි. එහෙනම් සකස් වීමක් නිර්වචනය වුණා නම් සකස් වෙන්නේ කොහොමද කියලා හොයන්න වෙනවා. අන්න සකස් වීම හම්බ වෙනකොට පටිච්චසමුප්පාදණියයි හම්බ වෙනවා. වේදනාවට හේතුව පසය, පසයත් මෙය, වේදනාවත් මෙය, මේ න්‍යාය දකිනකොට මමත්වයේ දුර වෙනවා. අන්න හේතුප්‍රත්‍ය හරියට දැක්කට පස්සේ මම කියලා ගත්ත දේ වැරද්ද හම්බ වෙනවා. එතකොට මගේ හටගත්ත වේදනාව කතාව අතහැරෙනවා. ඇයි සැප වේදනාව මටනේ හටගන්නේ. එහෙනම් අන්න ප්‍රත්‍ය දකිනකොට අනිත්‍ය නිසා දුක්ඛානාත්ත. අන්න මම නොයදෙනවා. අන්න මම නොයදෙන්නේ හේතු අසති බව හම්බ වෙනවා. හේතු අසති වලින් වේදනාව නැහොතු වෙන්නේ. ඇතුව ඇති වේදනාව නැති වෙනව නෙමෙයි. අපි ගොඩක් විදර්ශනාව කියලා අද ගොඩක් හිතන් ඉන්නේ මේ ඇති වේදනාව නැති වෙන එක. ඒක අපි හිතුවන්නටත් නැති වෙනවා. අද අපි ගොඩක් වෙලාවට වේදනාව ගැන හිතනවා, සිතුවිලි ගැන හිතනවා, සිතුවිලි ටික බෙදලා හැම බලනවා. එතකොට ඒ ඔක්කොම තුල තියෙන්නේ මේ මට හටගත්ත දේවල්. නමුත් පටිච්චසමුප්පාදේ හම්බ වෙන්නේ නැහැ. පංචපාස්කන්ධය වංගෙනකොට තමයි පටිච්චසමුප්පාද ධර්මය හම්බෙන්නේ. එතකොට අර ආරණ්‍යයත් ගැළපෙන්නට ඕනේ. අන්න ඒක තමයි සැබෑවටම මේ විදර්ශනාව නැත්නම් මෙතනත් මේ දුක විමසනවා සමුදය නිරෝධයේ මාර්ගය විමසනවා කියලා පැහැදිලි කරනවානේ. ඒකයි බෝධිසත්ව මහපදාන සූත්‍ර පැහැදිලි කරන්නේ මේ පටිච්චසමුප්පාද න්‍යාය හොයාගෙන ඉන්න. දැන් බෝධිසත්වයන්ටත් සත් සම්පජන්‍යයක් මූලිකව තිබුණානේ. ඒකනේ අර අර විදිහට කටයුතු කරේ කෙලෙස් වලට එන්න දෙන්නේ නැතුව සති සම්පජන්ණයෙන් යුක්තව ඒ කෙලෙස් මැඩපවත්වගෙන ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඊළඟට පටිච්චසමුප්පාදේ නුවණින් විමසනවා. අන්න පටිච්චසමුප්පාදේ පංචපාස්කන්ධේ නුවණින් විමසනවා. ප්‍රත්‍යයෙන් උපන් බව හොයන්න පටන් ගන්නවා. කොසේද මේ ජාති ජරා මරණ හටගන්නේ? දැන් බෝධිසත්වයන්ට මේ පුබ්බේ නිවාස ආදී දේවල් තවත් මේ සසර ගැන පැවැත්ම හම්බ වුණා. එහෙනම් ඇයි කුමක් ඇති කාලයද කිම්පබවා ඔන්න හොයන්න පටන් ගත්තා. අන්න එතකොට පටිච්ච සමුප්පාද ධර්මයේ හම්බ වෙන ප්‍රභවය හොයන්න පටන් ගත්තී. මුලින් කරේ ඇති දේ නැති වෙන ආකාරය බලන් හිටියා. ඊළඟට ප්‍රභවය හොයාගෙන යනවා. හට ගැනීම හොයාගෙන යනවා. හට ගැනීම හොයාගෙන යන තැනදී යන දුක පිරිසිදු හොයාගෙන යනවා. එතකන් දුක පිරිසිදු වෙන්නේ නැහැ. දුක නැති වෙන ආකාරයක් දැක්කේ. ඇති දුකක්. දුක පිරිසිදු හොයාගෙනකොට සමුදයක් හම්බ වෙනවා. සමුදයක් හම්බ වෙන තැනදී පටිච්චසමුප්පාද න්‍යාය හම්බ වෙනවා. පටිච්චසමුප්පාද න්‍යාය හම්බ වෙනකොට ප්‍රත්‍යංග උපම්බව හම්බ වෙනවා. ප්‍රත්‍යංග උපම්බව හම්බ වෙද්දී අන්න දුක්ඛ දුක්ඛ යඥාන සමුදය නිරෝධය මග්ග යඥානං කියන මේ අවිද්‍යාවත් එක්කම මෙන්න මේ පටිච්චසමුපාද න්‍යාය හම්බ වෙනවා. දැන් අපට ගොඩක් වෙලාවට පටිච්චසමුපාදයේත් අර අවිද්‍යා සංකාර සමහරලාවට දේශනා නැති නිසා ප්‍රශ්නේ. ওই ප්‍රශ්නේ එන්නම හේතුවක් තියෙනවා. ඇයි මේ ඇතිකල්ලි මේ වෙයි කියන එකක් හිතලම නැහැ පටිච්චසමුපාදය පිළිබඳව. ඒක තමයි ප්‍රධානම අඥානකම. ඇයි අවිද්‍යා සංකාර කඩලා වෙනම කරලානේ අතීතේ. එහෙනම් නාම රූප විඥාන විතරක් කතා කරනවා අවිද්‍යා සංකාර නැහැ. ඇයි පටිච්චසමුපාදේ අර මේ ඇතිකල්ලි මේ වෙයි කියන න්‍යායක් ගැන හිතලා නැහැ. ඉතින් මේ ඇතිකල්ලි මේ වේණිය අයක් හම්බුණා නම් එතන තියෙන්නේ එතන කොහොමද මේ කාලයක් අදාළ නැන්නේ. එහෙනම් අර දෙක අරින්ක නැහැ කියන්නේ කොහොමද? ඒකට හේතුව පටිසමුප්පාදනය නොදකීම. ඉතින් එහෙනම් මේ මෙතන මේ විග්‍රහ කරලා දෙන පරියාය තියෙන්නේ පංචීපාස්කන්ධය ගැනදී පටිසමුප්පාද න්‍යායත් එක්ක ඒ දුක්ඛ නිරෝධය දුක්ඛ සමුදය අර මං කලින් කියු විදිහට හම්බෙන්නේ අතනදී මගේ ඇති දුකක් තමයි එතන හම්බෙන්නේ. ඒක ඇත්ත ලස්සන විග්‍රහයක්. ඒක හොඳ ප්‍රශ්නයක්. ඊළඟ සරණ. දරුවන් සරණයි බොහොම පිළිස්සම් අද දේශනාවේ ප්‍රශ්න ඉච්චර නැති වගයි පෙනින්නේ නමුත් තවත් මේකෙම කරුණු ටිකක් මොකද වෙලාවත් ඉච්චර නැති නිසා සාකච්ඡා කරන එක හොඳයි මම මේකේ දැන් මුලින්දලා පැහැදිලි කරන ප්‍රතිපදාවේදී තමන් තුළ තියෙන අපිරිසිදු බව දුරු කිරීමක් පිළිබඳව තමයි මුලින්දලම පැහැදිලි කරන්නේ. එතකොට අපි ඒ කාරණාව අනිවාර්යෙන් කරන්න ඕනේ අපි ඒක තේරුම් ගන්නට ඕනේ. එහෙම යමු වුණාට පස්සේ තමයි අපට ඇත්තටම පුළුවන්කමක් ලැබෙනවා හිත යම්කිසි කෙලෙස් මට්ටමක් සංසිඳවා ගන්න. දැන් බුදුරන් වහන්සේගේ ධර්මය අපි දන්න නිසා දැන් මේ බෝධිසත්වයනේ. ඒතර බෝධිසත්ව සත්‍ය අවබෝධ කළා නැහැ. අපි දැන් බුදුරන් වහන්සේගේ ධර්මය දන්නවා. බෝධිසත්වයන්ට නම් මොන විදිය කරා බෝධිසත්ව දැනගන්නවා මේකෙන් මෙච්චරයි ලැබෙන්නේ කියලා. දැන් ආලකාර මුද්දකරම් පුත්‍ර ළඟට ගිහිල්ලත් එතන විමුක්තිය නැති බව දැනගත්තා. එතකොට දැන් අපටත් හැබැයි දැනගැනීමක් දැන් තිබිය යුතුයි බුද්ධ වචනේ දන්න නිසා. බෝධිසත්වයෝ සත්‍ය නොදකත් නැත්නම් බුද්ධ වචන මේ අවබෝධ වීම නිවීම කියන්නේ කුමක්ද කියලා නොදකත් රැබටුනේ නෑ. ඒක අසහාය ප්‍රඥාව. නමුත් අද අපි හරියට බුද්ධ වචනේ ඉගෙන ගත්තොත් ඔන්න අපටත් රැවටෙන්නේ නැතුව ඒ ප්‍රතිපදාව හුරු කරගෙන යන්න පුළුවන්. එහෙනම් මූලිකව මේ කෙලෙස් දුරු වෙන ප්‍රතිපදාවක් අපි හුරු කරන්නට ඕන. මොකද ගොඩක් අය හිතනවා එක පැත්තකින් කලින් අහපු ප්‍රශ්න වගේ ඒ විදිහට කරගෙන යනකොට අවබෝධ වේවි කියලා. නමුත් ඒකෙන් යම් දෙයක් විතරයි ලැබෙන්නේ. අපි ඒක දැනගන්නට ඕන. සමහර අය හිතනවා එහෙනම් ඒක කරන්න ඕනේ නැද්ද කියලා. ඉතින් ඒක කරන්නේ නැතුව ධර්මය අවබෝධ කරගන්න අද කාලේ නුමන සම්පූර්ණයෙන් කාටවත් නැහැනේ. එහෙනම් මොකද වෙන්නේ? ධර්මය අවබෝධ වෙන්නේත් නැහැ. කෙලසුත් තියාගෙන නැවත දහමක් නොලැබෙන විදිහටම ජීවිතය සකස් කර ගන්නවා. ඇයි එන්නෙන්නම කෙලස් වර්ධනය වීමක් වෙන්නේ. එහෙනම් මේ කෙලස් තමා තුළින් ඇති වෙන කෙලෙස් දැන දැන ප්‍රහාණය කරන්නට ඕනේ. ඒ වගේම ධර්මයට යොමු වෙන්නත් ඕනේ. මේ දෙකම අපි කරන්නට ඕනේ. එහෙම කරොත් තමයි අපට නැවත සුගතියකටත් යොමු වීම ලැබිලා ඒ වගේම මේ සත්‍ය අවබෝධය කරා යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නොවුනොත් එහෙනම් අපට මේ ප්‍රතිපදාව හුරු කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒකට අපි මූලිකව දැනගන්න ඕන දේ තමයි බුද්ධ වචනේ. ඒ බුද්ධ වචනේ ඉගෙන ගැනීම අපි ලද මේ manussත් බව තුල තියෙන වටිනා සම්පත්තියක් බව අපි තේරුම් ගන්නට ඕනේ. වෙන වෙන අයගේ අදහස් වෙන වෙන අයගේ ප්‍රතිපදා නෙවෙයි. දැන් අර දෙවි කෙනෙකුත් ඇවිදලා අහනවනේ ප්‍රශ්නයක් මේ කාමරාගය දුරු කරන්න නේද මහන්සි ගන්න ඕනේ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ ඒක නෙමෙයි සක්කාය දිට්ඨිය. දුරු කරන්න මහන්සි ගන්නවා කියලානේ. එතකොට එහෙනම් සමාජයේ ප්‍රශ්නේ තියෙන්නෙම හැමෝටම ප්‍රශ්නයක්. අද ඕනම කෙනෙකුට ප්‍රශ්නේ තියෙන්නේ ඒ කාරණාව. බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය ප්‍රශ්නෙත් මතු කරලා ප්‍රතිපදාවක් කියලා දෙනවා. අපි හැමෝටම තියෙන ප්‍රශ්නේ වෙන එකක්. ඒකට සමාජයේ බුදුරජාණන් වහන්සේ නමක් නැතුව උත්තර හොයන්න පුළුවන්. බුදු කෙනෙක්ගෙන් තොරව ඒ උත්තරේ හොයාගෙන එයාලා හිතනවා විමුක්තියක් ඇති වුණා කියලා. මුත් බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නෙට ආපු අයට නැත්නම් තමන්ගේ මේ තියෙන ප්‍රශ්නයත් එක්ක ඒක නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ ළඟට ආපු අයට සැබෑ ප්‍රශ්නයක් ඉස්මතු වෙමින් ඒ ප්‍රශ්නෙට පිළිතුර ප්‍රතිපදාවත් ඉස්මතු වෙමින් තමයි ධර්මයේ කියලා දෙන්නේ. ඒකයි බුදුරණන් වහන්සේගේ ස්වභාවය. අනෙක් කිසි කෙනෙක් දන්නේ නැහැ තමන්ගේ සැබෑ ප්‍රශ්නේ, නිවැරදි ප්‍රශ්නේ දන්නේ නැහැ. ඉතින් ඒක නොදන්නාකම නිසා තමයි බුදුරන් වහන්සේගේ ධර්මයේ තුලත් අර අනිත් ප්‍රතිපදා නැත්නම් අනිත් පිළිවෙතු තියෙන නිසා ඒ ටික විතරක් ඉගෙනගෙන හිතනවා හරි දැන් අපට එහෙනම් මේක තමයි මාර්ගය කියලා. හැබැයි ඒ ඉගෙන ගත්තේ අනිත්‍යයක් දන්න ටික. ඉතින් ඒ නිසා මොකද ඒක බුදුරන් සතහැලා නෑනේ. ඒකත් කරන්න ඕන එකක් නේ. මොකද ඒකනේ ලෝකයේදී අපට ඉස්සල්ලාම කෙලෙස් සංසිඳිච්ච බවක් හම්බෙන්නේ. ඉතින් ඒ නිසා අපි සම්පූර්ණ බුද්ධ වචන ඉගෙන ගන්නට වෙනවා. බුදුරජාණන් වහන්සේ හිටියානම් අපට ඔන්න කෙලින්ම අවශ්‍ය දේ දෙනවා. ඒත් ඉතින් අපේ ප්‍රඥාව ඊට දාල වැඩිලා තියෙන්න ඕන. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ පෙන්න අපේ සියලු සත්‍ය ඉගෙන ගන්නකොට ඒ සත්‍ය ඉස්මතු කරපු පරිසරයත් එක්ක, ඒ කියන්නේ කාටද මොන අවස්ථාවකද කොයි වගේ ස්වභාවයකටද මේ හැම එකක්ම එක ඉගෙන ගන්නකොට නුවණ තියෙන කෙනාට හැමෝටම නෙමේ නුවණ තියෙන කෙනාට ඊට අදාළව ඒ ධර්මයේ ගලපන්න පුළුවන්. මම අර කලින් ප්‍රශ්නේදී උත්තරයක් දුන්නේ සම්පජන්නේ සහ පටිසමුප්ප පංචපාස්කන්ධය අතර ඒ කාරණු ටික. ඉතින් ඔන්න ඔය කාරණාව අපිට තේරෙන්නේ හරියට. නොතේරෙන නිසා තමයි අපි පටිසමුප්පාදේ කියන්නේ මොකද්ද දන්නේ නැහැ. පටිසමුප්පාදේ කියන්නේ දර්ශනයක් බව තේරෙන්නේ. පටිසමුප්පාදේ කියන්නේ මාර්ගය කියලා බුදුරණවහන්සේ බෙන්වා දෙනවා කච්චානගත සූත්‍රය. එහෙනම් පටිසමුප්පාදේ හම්බුණා කියන්නේ මාර්ගය හම්බුණා. එතකොට එහෙනම් එයා සම්මාදිට්ඨියෙන් යුක්ත. එහෙනම් සම්මාදිට්ඨියෙන් යුක්ත නැති කෙනෙකුට පටිසමුප්පාදේ කතා කරන එක වචන ටිකක් විතරයි. වෙන දෙයක් නෙමෙයි. වචන ටිකක් විතරයි. එතකොට වචන ටිකට ආයේ විග්‍රහ කරගන්නවා ලෝකයේ තියෙන ටික. නමුත් සීක කෙනාට ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ නැති සීක කෙනා පටිච්චසමුප්පාද වචන ටිකකින් නෙමෙයි හම්බුනේ. එයාගේ එයාට ඒක මාර්ගය. එතකොට අර ප්‍රශ්නේ රහතන් වහන්සේ ගැන ප්‍රශ්නේ එන්නේ නැත්තේ එයාට ඒකයි. අනිත් හැමෝටම රහතන් වහන්සේ ගැන ප්‍රශ්නේ එනවා. ඉතින් ඒ නිසා අපි ඒ සීක ප්‍රතිපදාවකට යොමු වෙන ඒ කාරණා අපි හැම එකක්ම පුරුදු කරන්නට ඕනේ. එහෙම හුරු කරොත් තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ ඒ උතුම් නිවීම කරා සත්‍ය අවබෝධ වී නිවීම කරා යමුවන්ට අපට හැකියාවක් ලැබෙන්නේ අන්න ඒකත් එක්ක. තව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මම පොඩි ප්‍රශ්නයක් අහන්න මේක මේ අර අපි භාවනා කරගෙන ස්වාමීන් අපිට අර අවධානයේ යොමු වෙන ගතියක් ඔය එකක් අපි සිහියෙන් ඉඳින් අහුවෙන ස්වාමීන් වහන්සේ අපි පරිසම්පාද විමසන්න උත්සාහ කරනකොට අමතර පොඩ්ඩක් මේ මොකද්ද කියවේ කියලා සිහියෙන් පොඩ්ඩක් බලන්න උත්සාහයක් කරනවානේ එතකොට මේ ඒ අවධානය යොමු වෙනවා වගේ ගතියක් අහුවෙන ස්වාමීන් වහන්සේ මේ නාම රූපයට අදාළ මානසිකාරයේ කියන අංගයක් වගේද පොඩ්ඩක් මට එතන පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එතනත් අපට හම්බෙන්නේ ඇත්තටම අපි කරන මානසිකාරයක්ම තමයි අපේ අවධානයක්ම තමයි. මොකද එතන අපට අපි හම්බෙලානේ සත්‍ය දර්ශනයේදී ඇත්තටම මේ පටිච්චසමුප්පාද කියන්නේ නුවණින් විමසීමක් එක්කනේ. දර්ශනය කියනකොට දර්ශනයේදී අපි යනකොට පටිච්චසමුප්පාදයේ අපි විමසන්න පටන් ගත්ත දේත් එක්ක අපි නිර්වචනයක් නෙදෙන්නේ. යෝනිසෝ මනසිකාරයත් එක්කනේ මේ කියන්නේ. යෝනිසෝ මනසිකාරය කිරීමත් එක්ක සිදුවන දර්ශනයක්නේ. හැබැයි දර්ශනය දැකීම කියලා නැත්නම් වර්තමාන දැකීම කියන කාරණාවේදී අනාත්ම භාවය නැත්නම් මම කියන කාරණාව නැති බව හම්බ වෙනවා. ප්‍රත්‍යයෙන් උපම්බව හම්බ වෙනකොට ඒ ඒ කාරණාව නිර්ණයක් කරන්න කෙනෙක් නැහැනේ. දැන් අපි මොනවා හෝ කාරණාවක් අපට හම්බ වෙනවා නම් අපි විමසන්න විමසගෙන යනවා නම් ඔන්න ಜಾති ජාතිපතින් ජරා මරණ නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන මොනවා හෝ විමසගෙන යනකොට අපි විමසන්නයි ඒක යොමු කරගන්නේ. ඊළඟට විමසගෙන යන තැනදී ප්‍රත්‍ය හරියටම හම්බ වෙනකොට එතනදී මම කියලා ගැනීම වැරද්ද හම්බුනහම ඒ වැරද්දත් එක්ක අර විමසන්න පටන් ගන්නත් එකට අපේ නිර්වචනයක් දීලා තියෙනවානේ. ඒ නිර්වචනේ මට හම්බෙන්න විදිය. කියන්නේ මම නොයදිනවා නම් හම්බෙන්න විදියක් නැහැ. එහෙනම් ඒක ආයේ ප්‍රත්‍යක්ෂාවක් එක තමයි තේරෙන්නේ. මේ නාම රූප ප්‍රත්‍ය සලායතන කියලා. ප්‍රත්‍යක්ෂාව කියලා කියන්නේ අර වැටහිච්ච කාරණාව මෙන්න මේකයි කියලා තමන් නුවණින් විමසන්න ගත් එකත් එක්ක තේරෙනවා. ඒක අර කිංචකෝපම සූත්‍ර පැහැදිලි වෙන්නේ. එක එක්කෙනා දකින්න යොමු වෙච්ච කෝණ. එතකොට එකිනෙක කෙනා කෝණ කීපයක යොමු වෙනවා. ඒකෙන් තමයි විග්‍රහ කරන්න තියෙන්නේ. වෙන දෙයකින් නෙමෙයි. ඒ තමන් දැක්කේ ඒ කෝණේ ඒ විග්‍රහයන එකත් එක්කනේ දැක්කේ. ඒ නිසා ඒක යාට තේරුම් කරගන්න තියෙන්නේ. ඉතින් අර කාරණාවේදී අපි ඇත්තටම මේ එතන අපේ අවධානයක් අපි යොමු කරන අවධානයක් තියෙනවා. ඒකත් එක තමයි අපට ඒ කාරණා තේරෙන. ඒකත් අපට යම්කිසි මට්ටමකට මේ තමන්ට තේරෙන කාරණාව. ඉතින් ඒකත් එක්ක අපි අපට යම් කිසිදී මේක ස්පර්ශ සිදුවන්නේ මෙහිමයි. ඒ ආකාරයට වැටහීමක් වෙන්න පුළුවන්. වැටහීම කියන ගතිය අන්න එක තමයි ප්‍රඥාව. දැන් අපි මට ඇති කරගත්ත දේ නෙමෙයි. මට ඇති කරගත්ත දෙයක් මට අයිති දෙයක්. වැටහීමේ ශක්තිය කියනකොට ඒ సంతානිය ඇති වෙන දෙයක්. එහෙනම් අන්න ඒ කාරණාව ඇතිවීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට යාට අර ඒ නුවණින් ඉමසීමෙන් ඒ යන වැඩපිළිවෙලත් එක්ක යම්කිසි සත්‍ය ස්වභාවයක් යා දැකනං ඒ දැකීමත් එක්ක ඒ වැටහීම එනවා. ඉතින් ඒ නිසා මේ අපිට වෙන කිසිම නිර්වචනයක් දෙන්න බෑ. අපට තේරුම් ගත්ත කාරණා අපට නිගමනයකට නැත්නම් අපට තේරුම් ගන්න තේරුම් ගන්න පුළුවන් අපි දැක්කේ අපට තේරෙන්නේ මේ කාරණාවයි කියලා. හැබැයි තවදුරටත් අපි තවත් ඒ සත්‍ය කෙරෙහිම යොමු කරන්නට වෙනවා. මොකද නිවන සත්‍යයට ආව කෙනෙකුට සත්‍ය තේරුම් ගත්ත කෙනෙකුට වැඩපිළිවෙල එහෙම එහෙමම හම්බෙන්නේ වැඩපිළිවෙල යාටනේ. සත්‍ය තේරුම් ගත්ත කෙනාට තමයි වැඩපිළිවෙල හම්බෙන්නේ. අනික් කෙනාට හරියට වැඩපිළිවෙල හම්බෙන්නේ නැහැ. එයාට හම්බෙනවා දුක පිළිසිඳ හොයන්නට ඕනේ කියලා. සමුදේ යාට ප්‍රහාණය කළ යුතුයි කියලා අන්න යාට වැඩපිළිවෙල හම්බෙනවා. එහෙනම් එයා වැඩපිළිවෙල තමයි කරන්නේ. එහෙනම් නිවෙනකම්ම යාට වැඩපිළිවෙල ප්‍රායෝගිකව කිරීමක් තියෙනවා. අන්න එහෙම කරනකොට තමයි එයා යම් කිසි දවසක නිවෙන්නේ. ඉතින් ඒ නිසා අපිට හැම වෙලෙම කෘත්‍යයක් හම්බෙන්න ඕනේ. නිගමනය කියන කාරණාවට අපි නොයෙදෙන්නට ඕනේ. මොකද නිගමනයකට අපි මොනවා හරි යෙදෙනවා නම් ඒ යෙදෙන නිගමනය අපි සමහරලාවට එතනින් එහාට මාර්ගයේ අපට ඉඩ එතෙන් අපිට කළ යුතු කාරණාවක් නොලැබෙන්න පුළුවන්. හැම වෙලෙම කළ යුතු කාරණාවක් හම්බෙන්නට ඕනේ. කෘත්‍යයක් හම්බෙන්නට ඕනේ. ඒ කෘත්‍ය හම්බෙච්ච තැනදී අපි කියන්නේ සීක භූමියට යොමු වෙච්ච කෙනාට කෘත්‍ය හම්බුනහම නිවීම කරා යොමු වෙනවා. ත්‍රිවස් සරණයි. එතන බොම් පින්සම්. අවසර ස්වාමීන් වහන්සේ මේක කලින් සාකච්ඡා කරලා දන්නේ නැහැ. මට දැනගන්න ඕනේ මේ දැන් ওই පටිච්චසමුප්පාදයේ විමසනකොට ඒ කියන්නේ යෝනිසෝ මානසිකාරය කරනකොටත් කෙලෙස් අඩුවීමක් සිදු වෙනවද කියලා. ඊට සරණයි. දරුවන් සරණයි. දැන් අපි කෙලෙස් කියලා කතා කරනකොට අපට ඇත්තටම හම්බෙන්නේ කෙලෙස් හැටියට රාග, දේශ, ඊළඟට මෝහය ඊළඟට තවුපක්ඛලේශ යති මෙවනි හම් වෙන්නේ සත්‍ය ඉමසගෙන ඉමසගෙන යනකොට වැඩිවීමක් නෙවෙන්නේ නුවණ වර්ධනයීමක් වෙනවා ඒ නුවණ වර්ධනයනකොට සත්‍ය කරා යොමු වීමක් වෙනවා සත්‍ය හරියටම දැන් යම් කිසි මට්ටමකට නුවණ වැඩෙනකොට අසත්‍ය දේ කරන්න හිතෙන්නේ නැහැ ඒකට ඉඩ දෙන්නේ නැහැනේ එතකොට දැන් සෝතාපන්න වුණා කියලා කියන්නේ සත්‍ය දැක්කා සෝතාපන්නා කියන්නේ සත්‍ය දැක්ක. සත්‍ය දැකීමත් එක්ක සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරුණ. ඒකත් එක්තරා විදිහක ඒක ඒක ඇත්තටම සංයෝජයක්නේ. ඒ සංයෝජන දුර වෙලා යනවා. හැබැයි රාගදේශ දැන් අපේ ප්‍රකටව හම්බෙන රාගදේශනේ රාගදේශ දුරු වීමක් කතා කරන්නේ නෑ. ඒක සකදා මොකද යාට තමයි දැන් ඒක දුරු එයා දන්නවා මේක වැරදි. වැරද්දක් හරියටම දන්නවා. දැන් කලින් කලින් දුරු කරේ රාගදේශ ඒකට එන්න නොදී ඊට පස්සේ සේකවීමත් එක්ක එන්න නොදී දුරු කිරිල්ලක් නෙමෙයි එයා දකින්නේ මේකේ සත්‍ය දකිනකොට ඒක බොරුවක් බව. ඒ හට ගැනීම වැරද්දක් බව. අන්න ඒ ආකාරයෙන් දකිනකොට තමයි සම්පූර්ණයෙන් කෙලෙස දුරු වෙන ප්‍රතිපදාවකට යමු වෙන්නේ. එතකොට සකදාගාමී වෙනකොට කාමරාග පටික තුනි වෙනවා. අනාගාමී වෙනකොට ඒක දුරු වෙලා යනවා. එහෙම නැතුව අර අපට ගොරෝසුව ප්‍රකට වෙන මෙන්න මේක දුරු වෙනවා කියලා එහෙම නිර්ණයක් කරන්න කිසි විදියකින් බෑ මොකද හේතුව ඒක බුදුරණවහන්සේම දේශනා කළනේ හැබැයි ඒ යම් මට්ටමකට වැටෙන්න වැටෙන්න යම් කිසි යාගේ සංවරයක් යම් කිසි ආධ්‍යාත්මයක් එක්ක යම් වැඩිම කෙලෙස් වල යම් අර දැන් අපි හිතමු ඔන්න යම් කිසි කෙලෙසයක් කෙනෙකුට අපිට පුළුවන්කමක් ලැබෙනවානේ සමාධියෙන් හරි වෙන මොකකින් හරි අපි ඒක ප්‍රහාණය කරන උදාහරණයකට අර බය බය බේරෝ සූත්‍රයේම අර ඒ ඉරියව්වෙන් බය දුරු කරන්නේ අර නිමිති ටික මෙනෙහි කරලා අන්න ඒ වගේ ස්වභාවයක්. يعني සම්පූර්ණයෙන් දුරු වුණා නෙමෙයි ඒ වගේ හැකියාවක් එයා තුළ වැඩෙනවා. අර නුවණින් විමසීම වැටහීමේ ගතියත් එක්ක අර ඒ ස්වභාවයට යොමු කරන්න පුළුවන්. යොමු කරලා ඒකත් එක්ක දුරු කරන්න. ඒක තමයි හික්මීම කියන්නේ. දැන් සෝතාපන්න වෙනකම්මත් එයා සේකනේ. ඒ හික්මන වැඩපිළිවෙල. එහෙනම් එයාට ඒ හික්මීම තියෙනවා. එහෙනම් ඒ හික්ම වැඩපිළිවෙල තමයි එයා දිගටම අරගෙන යන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සෝනස් මේ මට අර ඒ ඉරියව්වෙන්ම ඒ බය නැති කරනවා හිතන් ඉන්නවා නම් හිතගෙනම එහෙම කරනවා ඒක අපි එතන පොඩ්ඩක් මට ඒක හරියටම තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේ කියන්නේ අපි දැන් ප්‍රායෝගික ජීවිතේ අපිට බයක් වගේ આવොත් අපි කියන්නේ ඒ වෙලාවෙම ඒක දුරු කරනවා හරි එහෙම කතාවද එතන අර්ථවත් වෙන්නේ පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න තව ටිකක් දරුවන් සන්නයි දරුවන් සන්නයි ඔව් එතන පැහැදිලි කරන්නේ ඒ කතාවක් තමයි මොකද හේතුව අපි නැත්තම් ඒ බය තියාගෙන ඊළඟ පැත්ත ඊළඟ දෙකට යමු වෙන්නේ එතකොට මේ බය ඇති වුණේ ඇයි කියලා අපට විමසලා ඒක තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා. එතනදී බය නැතිලා යනවා. නැත්තම් අපි ආය වෙන තැනකට බය අරගෙන ගිහිල්ලා. අපිට ඒක වෙන උපකල්පනයක් ආයෙ ඉදලා මෙහෙම දෙයක් තිබුණා. ඒකට තමයි මෙහෙම උනේ කියලා. නමුත් ඒ කාරණාව දුරු වෙනවා. අපි ඉන්න ඕනම ඉරියව්වකින් ඒ ඉරියව්වේදීම ඒ බය දුරු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිං සරණයි. අතරම ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කෙලස් දුරු වෙනවද කියලා ප්‍රශ්නෙට මම තව මට ටිකක් අහන්න හිතුණා මේ ළඟදී කරපු ධර්ම සාකච්ඡාවක් නිසා දැන් එතනදී සමහර කට්ටියගේ අදහසක් තිබ්බා කෙලස් දුරු වීම නැත්තම් මේක මේ නිවන අත්දකින්න පුළුවන් මේ ස්විච් වෙනවා වගේ කතාවක් එතන කියුණා මට ඒක මට තේරෙන හැටියට Um, එතනදී ස්වාමීන් වහන්සේ දැන් පටිච්ච සමුප්පාදයේ um, උපාදානය කියන එන්නේ තණ්හාවෙන් පස්සේනේ. එතනදී ස්වාමීන් වහන්සේ අවිද්‍යාව දැක්ක කෙනා නැත්නම් සෝතාපන්න වෙච්ච කෙනෙකුට uh, විතරයි නේද මේ රාග ද්වේෂ මොහ දැක දැක uh, මේක අඩු කරගන්න පුළුවන්. ඒක එක ප්‍රශ්නයක්. ඊළඟ එක එහෙම රාග ද්වේෂ මොහ අඩු වෙනවා කියන්නේම කියන්නේ පරිසම්පාදේ නැත්නම් මාර්ගඵලයකට නැත්නම් සේක පුද්ගලෙක් නොවන කෙනෙකුට එයා අර ආලාරකාර මුද්දරකාරනවා වගේ එයා වෙනම මාර්ගයක යන්නේ හැබැයි එයාට ඵලයක් ලැබෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ. එළමට ඒ ප්‍රශ්නයක් හැටියට අහන්න යුතුන. දරුවන් සම්මේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒක ඇත්ත. ඒක කවදාවත් එහෙම ලැබෙන්නේ නැහැ. එයාට ලැබෙන්නේ බ්‍රහ්ම ලෝක ප්‍රතිපදාවක් විතරයි. ඒ කියන්නේ මේ විදිහට යම්කිසි කෙනෙක් මේ දර්ශනයකින් නැතුව, ඒ කියන්නේ බුදුරණවහන්සේ පෙන්වපු මේ දැන් අපි අපි දැන් ඉන්න බුදුරණවහන්සේගේ ධර්මයේ මූලිකම සක්කායදිට්ඨිය කඩන එක වෙන දෙයක් නෙවෙයිනේ. සක්කායදිට්ඨිය කැඩීම සක්කායදිට්ඨිය දෙන සසර ආවේ. ඒක අර ගද්දුබ සූත්‍රයේ පැහැදිලි වෙනවා. සක්කායදිට්ඨියත් එක්ක තමයි අපි මේ හැමතැනම කරකැවෙන්නේ. එහෙනම් සක්කායදිට්ඨිය තියෙන කම්ම අපි යම් ප්‍රතිපදාවක් කරනවා සසරටමයි. ඒ කියන්නේ සක්කාදිට්ඨිය සක්කාදිට්ඨිය කැඩෙන ප්‍රතිපදාවක් කියනවනම් අන්න කෙලෙස් වලට පුංචි පහරක් වදිනවා. හැබැයි කැඩෙන ප්‍රතිපදාවක් මේ ධර්මයත් එක්ක හම්බෙන්නට ඕනේ. එතකන් අපි කරන සියලු දේ ඉන්න පුජ්‍යලයේක සසර ගමනකට සසරේ ගමනේදී ඊට අදාළ ලෝකයකට යන ප්‍රතිපදාවක් තියෙනවා. හතර පැවැත්මත් එක්ක හතර පැවැත්මේදී පුණ්‍ය පාප කියන මේ කරුණු දෙක තමයි ප්‍රධාන වශයෙන් නානංජ සංස්කාර. ඔය දෙකත් එක්ක මේ පැවැත්මක් පැවැත්මේදී මේ මේ මේ ඒ ලෝකෙ විඳවන්නේ. ඒතර අවිද්‍යාව තණ්හාව තියෙනවා නම් ඒ වගේම මේ පැවැත්ම සම්පූර්ණ ගොඩනගලා තියෙනවා නම් අර ප්‍රතිපදාවක් තමයි ඒ සංස්කාරයක් තමයි එක්ක පුණ්‍ය නැත්නම් ආනෙන්ජ. ওই දෙකනේ සකස් වෙන්නේ. විශේෂයෙන් ආනෙන්ජ තමයි සකස් වෙන්නේ. ආනෙන්ජ ප්‍රතිපදාවක් තමයි යොමු වෙන්නේ. ඒ බුදුරණවහන්සේ පෙන්නපු කාරණා සක්කාදිටි දුරු වෙන කාරණාව. ඒකත් එක තමයි අර රාගයේ රාගය දැන් ඒ දුරු කරන දුරු වෙන ප්‍රතිපදාවක් යොමු වෙනවා. හැබැයි රාගය දුරු උනේ නැතිනම් අපිට සම්පූර්ණයෙන් රාගය දුරු නැත්නම් ඊට අදාළ මේ හසරේ දැනගත් උපදිනවා. හැබැයි යාගේ ගමන ඉපදුනාට තව දවස් මේ මේ ආත්මහත්‍යක් ඇතුළේ දුකින් නිදහස් වෙනවා. අපි දැන් රාගේ දුරු වුණා කියලා තව දේවල් ලැබෙයි තියෙනවා. ඒතර රාගේ දුරු වීම ලෝකයේ කෙනෙක් කුරු කරන යම් ප්‍රතිපදාව ඒ කෙනා යම් තැනකදී ගිහිලා උපදිනවද එතන ගිහිලා මෙයත් උපදිනවා. එතන හරිය නැත්නම් ඒ රාගේ දුරු කරපු වෙන ස්වභාවයක හරි ගිහිලා උපදිනවා. මොකද අසීමානිය තියෙන නිසා. හැබැයි එයාගේ වෙනසක් තියෙනවා. ඒ ඒ කෙනා කවදා හරි කියන ආත්ම අපි අනාගාමී නම් මේ මේ බ්‍රහ්ම ලෝකවලදී පිරිණිවෙනවා. සෝතපාන නම් ඒ අදාළ දේවල් වලට ගිහිලායි පිරිණිවෙනවා. අන්න ඒ විදිහ ප්‍රතිපදාවක් එයාට හම්බ වෙනවා. වෙන කිසිම ශාසනයක කිසිම විදිහකට මේ අධිගමයන් හම්බෙන්නේ ශාසනයක. ඔක බුදුරණවහන්සේ පරිනිබ්බාන සූත්‍රය. පරිනිබ්බාන සූත්‍රයේදී බුදුරණවහන්සේ ඇවිදලා අහන ප්‍රශ්නයේදී බුදුරණවහන්සේ දෙන උත්තරේ ඕක නෙවෙයි ප්‍රශ්නේ මේ ශාසනයේ තමයි මේක තියෙන්නේ කියලා මේ මේ ප්‍රතිපදාව මෙන්න මේ කරන්න කියලා. එහෙනම් අපි ඒ බුද්ධ වචනයත් එක්කනේ ප්‍රතිපදාව තියෙනට ඕනේ. හැම අපි හැමෝම බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෝනේ. බුදුරණවහන්සේගේ ශ්‍රාවකය කියලා කියන්නේ බුදුරණවහන්සේ කියපු දේ අහන එක. වෙන දෙයක් නෙමෙයිනේ. අද ඒක ප්‍රශ්නයක් වෙලා ආයෙත්. අපි හිතන්නේ ඉපදීමෙන් බෞද්ධ වුණාට පස්සේ නැත්තම් අපි දැන් සිල් ගන්න යනකොට අපි පැත්තකලා භාවනා කරා බුදුරණවහන්සේ ශ්‍රාවක කියලා නේද බුදුරණවහන්සේ ශ්‍රාවක නම් බුදුරණවහන්සේ කියපු දේ අහන්නට ඕනේ ඉගෙන ගන්නට ඕනේ ඒ කියපු දේ අනුව කටයුතු කරන්නට ඕනේ තව කෙනෙක් කියපු දේ අනුව නෙමෙයි ඉතින් ඒක හොඳට අපි මතක තියාගත්තොත් ඇත්තටම කවදාවත් මේ බුදුරණවහන්සේගේ ශාසනයකින් තොරව මේ සත්‍ය දර්ශනය කෙනෙකුට හම්බ වෙන්නේ බුදුරණවහන්සේගේ ශාසනයක ඒ ධර්මයත් එක්ක විතරයි හම්බෙන්නේ ශාසනය කියලා කියන්නේ ලංකාවේ පවතින සමාජ පසුබිම නෙමෙයි. ශාසනය කියලා කියන්නේ ඒ ධර්මය ඇහෙන්නට ඕනේ මුලින්ම ඒ ධර්මයත් එක්ක අපේ කටයුතු වීම තියෙන්නට ඕනේ. එහෙම නැතුව සමාජ පසුබිමක් නෙමෙයි ශාසනය කියන්නේ. අපි හිතනවා සමාජ පසුබිම ශාසනය කියලා. ඒකත් එක්ක තමයි ප්‍රශ්න වලට අපි අර වැරදි නැත්නම් අපි හිතන් ඉන්නේ මේ විමුක්තිය මේකෙන් ලැබෙනවා කියලා. ඇත්තටම අපි දැනගෙන කරොත් මෙතනින් අපට කෙලෙස් සංසිඳීමක් විතරයි තියෙන්නේ කියලා ඒක හොඳයි. ඒක කරන්නට ඕනේ. తాවකාලික සංසිඳීමක් විතරයි තියෙන්නේ කියලා. හැබැයි එයා අර දෘෂ්ටියකට ගිහිල්ලා වැරදි තේරුම් ගත්තොත් තමයි මෙතනින් මෙහෙම කරොත් කවදා හරි සත්‍ය අවබෝධ වේවි කියලා ඒක වැරදි. ඒක අසම්භාව්‍ය ක්‍රියාවක්නේ. වේවි කියලා උපකල්පනයක් කරන්න. එහෙම එහෙම එකක් නෙමෙයි ඥානාති පස්සති. දැනගෙන දැකගෙන යන ගමන බුදුරණවහන්සේ ධර්මයේ තියෙන්නේ. ඥානතෝ හම්බික්කේ පස්සතෝ ආසවාණං කයං වදාම. නොඅජානතෝ නොපස්සතෝ. දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රය වෙන්නේ. නොදන්න දකින කෙනාට නෙමෙයි. දේශනා ගන්නාවක පැහැදිලි කරනවා. එකක පැහැදිලි කරනවා යෝනිසු මනසිකාරය යෝනිසු මනසිකාරය. තව එක පැහැදිලි කරනවා පංචීපාදනස්කන්ධය. එහෙනම් මෙව දන්නේ නැතුව දකින්නද කොහෙද ආශ්‍රය වෙන්නේ? කොහෙද ප්‍රතිපදාවක් හම් වෙන්නේ? එතකොට එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නෙමෙයි වෙන කාගේද ශ්‍රාවකෙක්. ඉතින් ඒ නිසා බුද්ධ වචනියත් එක්ක විතරමයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔය ඔය කාරණාවටම සම්බන්ධ දෙයක් මම අහන්න කල්පනා කරේ දැන් වහන්සේ අර කලින් කිව්වේ අර මේ බ්‍රහ්ම ලෝකයට යන ප්‍රතිපදාවක් කියලා එක ඒ කියන්නේ මේ අනාර්ය වූ අපේ ශාසනයෙන් බැහැරව තියෙන දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ වර්තමානයේ ඇති වෙලා තියෙන தත්ත්වය වගේ දැන් බුදුහාමුදුරුවෝව බුදුහාමුදුරුවෝ අදාලා කියලා දැන් ඒ ඒ ප්‍රතිපදාව වැරදි ප්‍රතිපදාවක ඉන්නවා ඒක ඒකෙන් බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන් හැබැයි එතනදී ඒ කට්ටිය මේ මග වැසීම කියන භයානක කාරණාව කරනවා නේද ස්වාමීන් වහන්සේ. එතකොට ඒ ඒ ඒ යම් කිසි සමාධියක් උපදවාගෙන ඒක පිරිහෙන්නේ නැතුව පවත්වා ගන්න පුළුවන් කෙනෙකුට එතන මට තේරෙන්නේ නැති කන්ට්‍රඩික්ෂන් නැතිව කොහොමද ස්වාමීන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන්ද? මොකද මේ මග වැසීම කියන භයානක කාරණාව කෙරෙන හන්ද එතන. ඒක පළවෙනි කාරණාව ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්න විදිහට මම කල්පනා කරන්නේ ප්‍රඥාව කියන වචනේ අනිත් සමාධීන් සමග කොහේදිවත් කතා කරනවද ස්වාමින් වහන්සේ? නැත්නම් ආශ්‍රවක්ෂය විතරක් එක්කද මේ මේ මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය සමග පටිච්ච සමුප්පාද න්‍යාය සමග විතරයි නේද මේ ප්‍රඥාව කියන වචනේ කතා කරන්නේ ස්වාමීන් වහන්සේ අනිකුත් සමාධීන් එක්කලා කතා කරන්නේ නැහැ නේද? ඒක පහත පහදලා දෙන ස්වාමීන් වහන්සේ දරුවන් සරණයි. දරුවන් සරණයි. ඒ ප්‍රඥාව කතා කරන එක ලෞකික ලෝකෝත්තර කියලා දෙවිදිහට කතා කරන්න පුළුවන්. එතකොට ලෞකික වශයෙන් කතා කරනකොට ප්‍රඥාව කියන ඇත්තටම යම්කිසි ලෝකේ නුවණක්නේ. ඔක කුල සූත්‍රෙමත් පැහැදිලි කරනවා. දැන් ලෝකයේදී යම්කිසි ලෝකයේදී යම් මට්ටමකින් දැන ගැනීම ලෝකයේ ප්‍රඥාව. ඒතර ඒක ලෝකේ. ලෝකෝත්තර මාර්ගයේදී අන්න ඒක ලෝකෝත්තර මාර්ගයේ ප්‍රඥාව. එහෙනම් අපි ඒක නිර්වචනය කරගන්න ඕනේ ලෞකික සහ ලෝකෝත්තර කියන ප්‍රතිපදාවත් එක්ක. ඒතකොට ලෝකෝත්තර කාරණාවේදී අන්න ලෝකෝත්තර ප්‍රඥාවත් එක ලෝකෙන් ඈතර වෙනවා. ඊළඟට අතනදී ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මුලා කරනවා නම් දැන දැන මෙය බුද්ධ වචනයයි මේ විදිහට තමයි බුදුරන් වහන්සේ කියන්නේ මෙහෙම කරොත් නිවන් දකින්න පුළුවන් කියලා දැන දැන තමන්ගේ උපකල්පනයකින් එහෙම කරොත් ඇත්තටම ඒක විශාල අකුසලයක්. හැබැයි යම් කිසි කෙනෙක් මුලා වෙලා කියන්නේ ඒකට කියනවා අදිමානී කියලා. යම් කිසි කෙනෙක් ඒ ප්‍රතිපදා හුරු කරාට පස්සේ යාට මාර්ගඵල ලැබිච්ච බව රැවටෙනවා. රැවටිලා එයා ඒ රැවටිච්ච දේ බුද්ධ වචනයයි කියලා එයා කර ප්‍රතිපදාව හරි කියලා එහෙම කරනකොට ඒක අදිමානයි. ඒක දැන දැන කරන බොරුවක් නෙවෙයි. Tamanට මුලාවකටපත් වීම නිසා. අර දැන දැන කරනවා නම් කියම් කෙනෙක් ඒක ඇත්තටම විශාල අකුසලයක්. ඒක ධර්මයේ විකෘති කිරීමකට ලක් වෙනවා. ඒ දැන දැන කිරීම. නමුත් මුලාවකටපත් වෙලා අදිමානියෙන් කරන කාරණාව එහෙම අකුසලයකට යොමු වෙන්නේ නැහැ. නමුත් ඇත්තටම ඒකත් එයා අදිමාන්නෙන් කරාට එයා මුලා වෙලා කරපු කාරණාවක්. නමුත් අර එතන බුදුරජාණන් වහන්සේ කියන දේ කාරණාව දන්නේ නැහනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා හරියට දැක්කේ නැහැ. අර ප්‍රතිරූපයකින් නැත්නම් අර කවුද අපේ පුක්කුසාති රජතුමා කුමල්හලේදී දැක්ක බුදුරජාණන් වහන්සේව තමයි බුදුරන් වහන්සේ කියලා දන්නේ. කුමල්හලේදී රූපකයකින් දැක්කනේ. කුඹල්හල්ලි ධර්මදේශනා ඉවර වෙද්දී බුදුරණවහන්සේ දැක්ක බුදුරණවහන්සේ දැකලා නැහැ. ඒකෝට ඒ බුදුරණවහන්සේගේ ධර්මයක් නෙමෙයි කියන්නේ. අර කුඹල්හලේදී දැක්ක මූලිකව දැක්ක බුදුරණවහන්සේගේ ධර්මයක්. ඒකෝට ඒක තමයි බුදුරණවහන්සේ ධර්මයට ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒක අදිමාණයෙන් කරොත් ඒක නිරේගාමිම කියලා අපට ඒකාන්තයෙන් කියන්න බෑ. නමුත් දැන දැන කරන කාරණාව නිරේගාමි කියලා බුදුරණවහන්සේ දේශනා කළාම තියෙනවා. දැන දැන මේ කාරණාව කරොත්. බුදුරයන් වහන්සේගේ බුද්ධ භාසිතයක් නොවන දෙයක් බුද්ධ භාසිතයක් හැටියට සමාදන් කිරීම දැන දැන කරොත් ඒක ලොකු අකුසලයක්. මේ නොදැන කරන්නේ ආර බුදුරන් වහන්සේ කියන්නේ කවුද කියලාවත් දන්නේ නැහැ. එහෙම කරන ප්‍රතිපදාවේ බ්‍රහ්ම ලෝකයන්ටත් බෑ. අර ලෞකික දිට්ඨියත් එක්ක විතරක් කරනවා නම් ඒක බ්‍රහ්ම ලෝක ප්‍රතිපදාවක් කියනවා. ඉතින් ඒක නිසා ඒක අපි අපට පුජ්‍යලයන් නිගමනය කරන්න අමාරුයි. මොකද අපි දන්නේ කාගේවත් චේතනා කාගේවත් අදහස් මේ කොහොමද කියලා. ඒ නිසා ඇත්තටම අපට සමාජය තුළදී අපි ගොඩාක් පරිස්සම් වෙන්නට ඕන. ඒ වගේ නිර්ණයන් ගන්නකොට මේක ඇත්තටම තම තමන්ගේ නුවණ තියෙනවා නම් පින තියෙනවා නම් එයාට ලැබෙන දෙයක්. කෙනෙකුට පින නැතිනම් නුවණ නැතිනම් එයාට ලැබෙන්නේ නැහැ. මේක සමාජයක් හැටියට බහුතරයක් හැටියට ලබා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම ලබා දෙන්න පුළුවන් නම් ආය බුදවරු ලෝකේ උපාද වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ හැමදාම මේ ධර්මයේ පවතිනවා. එහෙනම් මේ ධර්මයේ කියන එක හැමදාම හැමෝටම මේ විදිහට ලැබෙන්නේ නැහැ. ඒක ওই විදිහට ධර්ම ප්‍රතිරූපක වගේ ඇවිදilla අතුරුදහන් වෙන කාරණාවක් ඒක ස්වභාවයක්. ඒක තමයි මේ පැවැත්ම. ඒක තමයි සසර යමු වෙන්නේ. නැත්තම් ඔක්කොමලා මේ සසරෙන් නිදහස් වෙනවනේ. මේ ඉතින් ඒක නිසා අපට කරන්න තියෙන හොඳම දේ තමයි ඔය කාරණාත් අහන කෙනෙකුට, දන්න කෙනෙකුට, තේරෙන කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ. පින තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් ධර්මයට යමු වෙලා ධර්මයත් එක්ක ඉන්නවා. නැතිනම් ඉතින් ඉන්නේ නැහැ. ඒක එයාගේ පිනක් ප්‍රඥාවක් නැතිකමේ තියෙන එක. එතකොට මේ ප්‍රඥාව තමයි අර ලෝකයේ විචක්ෂණ මූලික හැකියාවක් තියෙනවනේ. හැබැයි ලෝකෝත්තර ඇවිල්ලා නැහැ. ලෝකයේ තියෙන එක. අන්නේ ලෝකයේ තියෙන ඒ ප්‍රඥාවක් එයාට තියෙනවා නම් ඒ වගේම පින තියෙනවා නම් මේ ධර්මයේ ලැබෙනවා. ත්‍රිවන් සරණ. අවසර ස්වාමීන් වහන්සේ අර සූත්‍රය සඳහන් වුණා මේ සමහර අය දාවල් කාලේ රාත්‍රී හැටියට ගන්නවා රාත්‍රී දාවල් කාලේ හැටියට ගන්නවා කියලා ඒක මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද ස්වාමීන් වහන්සේ? ත්‍රිවන් සරණයි. තෙරුවන් සරණයි. ඒක ඇත්තටම ලොකු කාරණාවක් නෙමෙයි අර මුලා වීම හැටියට දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් රෑවීමක් විතරනේ තියෙන්නේ රාත්‍රියේ. දැන් අපි දවල් කාලේ ඉනකොට බයක් හටගන්නේ දවල් කාලේ නිමිතිරික දකින්නකොට බය හටගන්නේ නමුත් රාත්‍රිය වුණාට පස්සේ පොඩ්ඩක් අර වෙනස් වෙනවා. ඒකට දවල් රෑ කියන කාරණාවට මුලා වීම. අන්නේ කාරණා ඉස්මතු කරන්න තමයි බුදුන් වහන්සේම කියන්නේ. ඉතින් ඒ නිසා රාත්‍රිය සහ මොකද රාත්‍රිය තමයි ගොඩාක් බය බිහිතිය හටගන්නේ. ඒ කාරණාව අර අරකට එක්කම සංසන්දන වෙනවනේ අර රාත්‍රී කාලයේදී මේ සක්මනේදී බයක් මේ වගේ සද්දයක් ආවම ඒක දුරු කරගන්න ඕනේ. එතකොට දවල් කාලයේදී ওই සද්දය ආවනම් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද හේතුව ඒක පේනවා. රාත්‍රිය කියන්නේ රාත්‍රිය විතරයි. ඒක ඉරවරට ගියා විතරයි. නොපේන ගතියක් විතරයි. ඔන්න ඕක නොතේරුම් ගැනීම තමයි මේ පැහැදිලි කරන්නේ. ලොකු ගැඹුරු කාරණාවක් නෙමෙයි. තේරුම් ගන්න. මොකද මේ ප්‍රතිපදායම තියෙන්නේ ඒ වගේ කරුණු ටිකකනේ. ඒ නිසා ඒක ඊට වඩා එහා ගැඹුරු කාරණාවක් එතන ඉස්මතු කිරීමක් නෙමෙයි තියෙන්නේ. තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස බයවේරව සූත්‍රයේ 24 වෙනි පරිච්ඡේදයට ගියහම භාග්‍යතුන් වහන්සේ පළවෙනි යාමේදී තෙරවිසු කඳ පිළිවෙල සිහි කරන කරා එතකොට පළවෙනි పూర్වයේ නිවාස විද්‍යාව ලබන ලදී අවිද්‍යාව නැසිනි විද්‍යාව උප්පන මෝහය නැසුනේ විද්‍යාලෝකයේ උප්පන නොකමාව කෙලස්ථාන වරැතුව මෙහි වූ සිත්තතු අසන්නහුට යම්සේ අවිද්‍යාව විගතාදිය වේ නම් මට දෙස්සෙම විය කියලා සඳහන් වෙලා තියෙනවා සාමිනහන්ස ඊළඟට ඊළඟ ඊළඟ ඡේදයට එනකොට ස්වාමීන් වහන්සේ ඒ සමාධිගත සිත පිරිසිදු කල්හි නැවත වරක් අර චුත්ත චුත්තේ උපදින මනුෂ්‍ය සත්වයන් ගැන දැකලා එතනදී අන්තිමට කියනවා අවිද්‍යාව නැතින විද්‍යාව උපන ඒ ආකාරයට ස්වාමීන් වහන්සේ ඊළඟට තමයි මේ ආසවක්ෂය කර ඥානය වෙන තැනදී තමයි ස්වාමීන් වහන්සේ ආරෂ්ඨාංගික මේ ආරෂ්ඨාංග වගේ චතුරාර්ය සත්‍ය දක් දක්වා මේ චතුරාර්ය සත්‍ය මෙනෙහි කළා අවබෝධ කරේ කියන අදහසක් ආවේ ස්වාමින්වහන්ස ඒ ඒ ඒ විදිහට තියෙන ස්වාමින්වහන්ස මේ සෝවාන් සත්‍යදාගාමී අනාගාමී පිළිවෙලින් ආපු එකක්ද එහෙම නැත්නම් ස්වාමින්වහන්ස අන්න එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. ත්වන් සරණයි. ත්වන් සරණයි. මෙතන විද්‍යාව කියලා කියන්නේ විද්‍යා තුනක් විග්‍රහ කරනවා ත්‍රිවිද්‍යාව ත්‍රිවිද්‍යා තුනේ එකක් පුබ්බේ නිවාස අනික සුතුප්පල අනික ආසවක්ඛ ඥානෙ. මෙතන අනික් ඥා අනික් ඒවා සකදාගාම හොතපන්න ආදී දේවල් කිසි දෙයක් විග්‍රහ කරන්නේ නැහැ. මේක ඒ ඔක්කොම අන්තර්ගත තියෙන තුන්වෙනි එකත් එක්ක. විද්‍යාව කියනකොට යම් කිසි දෙයක් පිළිබඳව දැන ගැනීමනේ. කියන්නේ විද්‍යාව කියන්නේ ඒක පිළිබඳ අවබෝධය. දැන් අපි කාටවත් නැහැ අපේ අතීතය කියන්නේ අපි අපට වැහිලා තියෙනවා. මොකද්ද වැහිලා තියෙන්නේ? අතීතය දැකීමේ හැකියාව වැහිලා තියෙනවා. එතකොට අතීතය දැකීමේ හැකියාව අපට අඳුරක්. ඒක අපට හම්බ වෙන්නේ නැහැ. ඒක වැහිලා තියෙන්නේ. බෝධිසත්වයන්ට ඒ අතීතය දැකීමේ හැකියාව උපාදේ වුණා. වෙන දෙයක් නෙමෙයි. අතීතය දැකීමේ හැකියාව නම් වූ විද්‍යාව. පුබ්බේ නිවාසය නම් වූ විද්‍යාව. අන්නේ විද්‍යාව බෝධිසත්වයන්ට ඉපදුණා. ඒ අවිද්‍යාව වැසෙච්ච කාරණාව දුරු වුණා. ඒ විද්‍යාව උපදුණා. ඒ අඳුර නැති වෙලා ගියා. ඒ ආලෝකයේ උපාද මේ උත්පාදනය වුණා. ඒත් පොබ්බේ නිවාසය පිළිබඳව වැහිලා තිබිච්ච අඳුර, වැහිලා තිබිච්ච අවිද්‍යාව දුර වෙලා ගියා. ඊළඟට චතුප්පාතිත් විග්‍රහ කරන්නේ ඒ චුතවන උපදින ආකාරය පිළිබඳව දැකීමට හැකියාව නැති ස්වභාවය තමයි ඒකේ අවිද්‍යාව. දැන් ත්‍රිවිද්‍යාව කියනකොට ඒ ත්‍රිවිද්‍යාව තුනටම ඒ අදාළ අවිද්‍යාවක් තියෙනවා. එතකොට එහෙනම් පුජ්‍යලයක් සසර ගමනක් ආව ස්වභාවය පේන්නේ නැති එක ඒ අදාළ අවිද්‍යාව මෙහිච්ච ගතිය. ඒක දුරු වීම පුබ්බේ නිවාසී. ඒ වගේම කර්මානුරූප පුජ්‍යල උපදින චුත වෙන ආකාරය දකින්න බැරි ඒක වැහිලා තිබිච්ච එක ඒ අවිද්‍යාව. ඒ අවිද්‍යාව දුරු වීමෙන් ඒක ඔක්කොම ඇති වුණේ කාටද කියලා පුජ්‍යලයටනේ, Tamanටනේ. ඒ Tamanට හටගත්ත කෙනෙකුට පුජ්‍යලියෙකුට ලෝකයේ තිබිච්ච ඒ අවිද්‍යාව දුරු වීම චතුප්පාතේ. ඊළඟට ආසවක්ඛය කියනකොට එතන දුරු වෙලා තියෙන්නේ කෙලෙස් එක්ක. අන්න දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කාරණාව එතන විග්‍රහ කරන්නේ. ආසව පිළිබඳව කාරණාව. එතකොට එහෙනම් එතනදි පින්නවේ අර පුබ්බේ නිවාසයේ හෝ චතුප්පාතයේ කියන එකක්වත් නෙමෙයි. ඒ ඔක්කොම ඉක්මවලා. දැන් අපි දැන් කවුරුත් ශ්‍රද්ධාව දැන් අපට ওই ඥාණය නැහැ. ওই විද්‍යාව අපට නැහැ. ඒ කියන්නේ පුබ්බේ නිවාස චතුප්පාත අපට නැති වුණාට ඔය පිළිගැනීම අපට තියෙනවානේ. ඒ පිළිගැනීම තියෙන්නේ බුදුරණවහන්සේ කියපු නිසා. එහෙනම් අපි ඒ කාරණාව දන්නවා. ඒ පිළිගැනීම අපට තියෙනවා. ලෞකික සම්මාදියත් ඒක. නමුත් මේ විද්‍යාව විද්‍යාව අපට ඉපදිලා නැහැ. මොකද අපි ඒක දන්නේ නැහැ. එතකොට ඒ දැනීමත් ඒ විද්‍යාවත් කියන කාරණා දෙක මෙන්න මේ පුංචි උදාහරණය මම කියන්නම්. දැන් මේ වගේ. දැන් අපි කවුරුත් දන්නවා මේ ඇස අපේ මේ ඇස නැත්නම් අපේ මේ කන නාසය අපේ මේ කය අපි මැරුණාට පස්සේ නැත්නම් අපිට මොනවා හෝ දෙයකදී මේක නැති වෙනවා, කුණු වෙනවා, විනාශ වෙනවා කියලා. හැබැයි අපි මේක සාක්ෂාත් කරලා නැහැ. අපේ ඇහැ කුණු වෙලා නැතුව තමයි අපි දන්නේ. කාට හරි කිව්වොත් එimhe ඔබේ ඇහැ නරක් වෙන්නේ නැහැ, කුණු වෙන්නේ නැහැ, මැරුණත් කියලා ඒක පිළිගන්නේ නැහැ අපි. හැබැයි පිළි නොගත් පිළි නොගන්නේ අපි දන්නවා ඒක. හැබැයි අපට සාක්ෂාත් වෙලා නැහැ. අන්න ඒ වගේ අපටත් නුවණක් තියෙනවා අතීතයේ ඉඳලා ආවා අනාගතය යන ස්වභාවයක් වල ලෞකික සම්මාදිට්ඨිය නිුක්ත කරනාට ඒ නුවණ තියෙනවා. හැබැයි ඒ විද්‍යාව නැහැ. ඒක ඒ අවිද්‍යාව දුරු වෙලා නැහැ. හැබැයි ඒ අවිද්‍යාව දුරු වුණා මෙන්න මේ බෝධිසත්වයන්ට. දුරු වෙලා ඒක සම්පූර්ණයෙන් දැක්කා. එතකොට ඒ ස්වභාවය මොකද්ද සම්පූර්ණ මේ ලෝකයේ සසරේ පැවැත්ම පිළිබඳව ස්වභාවය. අපුජන් හතරේ පැවැත්ම පිළිබඳව දන්නවා ලෞකික සම්මාදිට්ඨිය සද්ධාව පාදක කරගෙන බෝධිසත්වය මේ කාරණාව දැනගත්තා. එහි විදියට නැතුව Taman තුලින්ම දැක්කා. ඒ කියන්නේ ඒ ඥානයන් එක්ක අර වැහිච්ච අවිද්‍යාව දුර වෙලා ඒ විද්‍යාවේ ඒ කාරණාව දැක මේ ඔක්කොම ලෝකයේත් එක්ක. දැන් සෝතාපන්න වෙනකොට එයාට සෝතාපන්න ශ්‍රාවකයට අවිද්‍යාව දුර වෙලා නැහැ. නමුත් ප්‍රඥාවෙන් දැක්කා. ප්‍රඥාවෙන් දැකපු සෝතාපන්න කෙනාට අවිද්‍යාව දුර නොවුනට මේ විදිහටයි ප්‍රවැස්ම සකස් වෙන්නේ කියන නෝන තියෙනවා. හැබැයි අවිද්‍යාව දුර වෙලා නැහැ. අවිද්‍යාව දුර වෙන්නේ අරහත්ත්වයේදී. අන්න අරහත්ත්වයේදී අවිද්‍යාව දුර වෙලා ගිහිල්ලා අසවක්ඛය බවට පත් වෙනවා. එතකොට මේ ටිකම අයිති වෙන්නේ මේ තුන්වෙනි ඥානයත් එක්ක. ඒක ලෝකෙන් ඈතර වෙන. මුලින් විග්‍රහ කරපු දෙකම ලෝකයේ තියෙන දෙක. එතකොට මේ ලෝකයේ තියෙන චතුූපපාත සහ පුබ්බේ නිවාස කියන දෙකම අපි දන්නවා ලෞකික සම්මාදිට්ඨියත් එක්ක මේ ලෝකයේ ස්වභාවයේදී. හැබැයි සම්පූර්ණයෙන් මේ පිළිබඳව තියෙන අවිද්‍යාව දුරු කරලා බෝධිසත්වය දැනගත්ත ඒ ස්වභාවය දැකලම විද්‍යාව ඒකේ විද්‍යාවේ විද්‍යාව උපදිලාම ඊළඟට සේක කෙනා දැනගන්නවා මේ පටිච්චසමුප්පාද සමුදේ සහ පටිච්චසමුප්පාද නිරෝධයත් එක්ක මේ සසරේ පැවැත්මක් ඇතිවන්නේ කොහොමද කියලා. සසරේ යන හැටි නෙමෙයි. සසරේ මේ ඉන්න පුජ්‍යලයා යන හැටි මුලින් තියෙන විග්‍රහය. අවසාන විග්‍රහය තියෙන්නේ එහෙම යන්නේ ඇයි? එහෙම සිදු වෙන්නේ කුමක් කොම කොම් මොකක් ප්‍රත්‍ය කරගෙනද? අන්න පටිච්චසමුප්පාද න්‍යායය. ඒ පටිච්චසමුප්පාද න්‍යායය දර්ශනීය වෙච්ච ප්‍රඥා චක්කුසෙන් දර්ශනීය වෙච්ච සේක කෙනා දන්නවා මේ අවිද්‍යාව දුරු වෙනවා කියලා. එයා ආයේ කවදා එයා එයා ආයෙත් කියන්න අවශ්‍ය නැහැ. එයාට එයාට කිව්වොත් එහෙම නෑ නෑ ඔක වැරදි කියලා ඒකට පිළිගන්න බෑ එයාට. එච්චර නෝනක්. හරියට දැන් අපි ලෞකික සම්මාදිටින් මේ සසර ස්වභාවය දන්නවා වගේ. ඊට පස්සේ අවිද්‍යාව දුරු වුණාට පස්සේ අන්න ආය කතාවක් සම්පූර්ණ නැහැ. එතකොට මේ ඒ කරුණ ඔක්කොම අදාළ ලෝකෝත්තර ස්වභාවයට. අර මුලින් කියපු කාරණාව ලෝකයට. එහෙනම් මේ ආසවක්ඛය පිළිබඳව යොමු කරපු ස්වභාවයත් එක්ක තමයි සම්පූර්ණයෙන්ම අර සියලුම විග්‍රහ ටික කතා කරන්න තියෙන්නේ. ඒකේ ඒකේ අර්ථ කතාවක් හැටියට තමයි මම අර මහා ප්‍රධාන සූත්‍රයේ කාරණාව පැහැදිලි කරේ. ඒ මහා ප්‍රධාන සූත්‍රයේක සංසන්දනය වෙනවා. ඒකත් එක්ක තමයි ආසවක්ඛය වෙන්නේ. එතන පැහැදිලි කරනවා පටිසමුප්පාදය අවබෝධ වුණා. පංච පාස්කන්ධ උදේවයි දකිමින් වාසය කරද්දී ආසවක්කය වුණා. ඒ කියන්නේ අරහතයටපත් වුණා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. <clears throat> එහෙම නැතුව පුබ්බේ නිවාසයට හෝ චතුප්පාතයට කිසිසේත් අදාළ වෙන්නේ නැහැ. සේක ඥානයක් ඒ ඔක්කොම ලෝකේ මොකද ඒක පුතඥයටත් යන්න පුළුවන් අර බ්‍රහ්මජාල සූත්‍රයක ලස්සනට පැහැදිලි වෙනවා අනිත් අයත් ඒව ඇති කරගන්නවා එයාලා සමහර අය දෘෂ්ටි වලට යනවා ඒ කාරණා පිළිබඳවත් බ්‍රහ්මජාල සූත්‍රය විග්‍රහ කරලා පෙන්නනවා ඉතින් ඒ නිසා අපි යමක් තේරුම් ගන්න යන තැනදී මේ දේශනාව තව දේශනාවලට සංසන්දනය කළා තමයි තේරුම් ගන්නට ඕනෙත්තේ. එතකොට තමයි අපිට මේ කරුණු තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අන්න ඒක තමයි ධර්ම ශ්‍රවණය කරාම අපිට යෝනිසෝ මනසිකාරය කරන්න යමක් ආවහම ඒ යෝනිසෝ මනසිකාරය කිරීම පිණිස තවත් බුද්ධ වචනයම පාදක කරගනිමින් ඒකට උපකාර කරගන්නට ඕනේ. ඒ ඒ ආකාරයට විවිධ බුද්ධ වචන පාදක කරගෙන අපි ඒකට උපකාරයක් උපකාරක අංග ඇති කරගත්ත තැනදී තමයි මේ යෝනිසෝ මනසිකාරය හොඳට වර්ධනය වෙලා අපට ප්‍රඥා චක්කුසේ කරා ළඟා වෙන්න පුළුවන් පුළුවන්කමක් ලැබෙන්නේ. ත්වන් සරණ. සර්වසන ස්වාමීන් වහන්සේ දැන් අද අපි අර කාමය ගැන කොච්චර කතා කරා කාම ගුණය ගැන කතා කරන්නේ නැහැ. ඒතර මේ සාසනේ පරිබාහිර කෙනෙක් මත වනයේකට ගිහිල්ලා කාමය කියන එක දුරු කරොත් එයාලත් බය නැතුව ඉන්න පුළුවන් නේ. ඒ වුණාට දැන් මේ ශාසනය කෙනෙක් කරන්නේ කාම ගුණය සකස් වෙන හැටි බලනකොට එතකොට එහෙම බලන් වාසය කරද්දී කාමයේ සකස් නොවන නිසා මේ බය එන එක දුරු කරන එහෙම ප්‍රතිපදාවක් නේ ස්වාමීන් වහන්සේ. දැන් අර අපි හැමදාම කාම ගුණය කියන එක සත්‍යයි කියලා. එතකොට සක්කායදිට්ඨිය කොහොමද තියෙනවනේ මේ ලෝකේ රූප තියෙන මම දකින්න කියන කෝණ ඉතුරු වෙනවනේ. ඒක තියාගෙන අර කාමය විතර කරදී කියලා බැලුවට වැඩක් නැහැ නේ ස්වාමීන් වහන්සේ කොච්චර කරා. දරුවන් සරණයි. දරුවන් සරණයි. දැනගෙන කරා නම් හරි. ඒ කියන්නේ දැනගන්නවා මෙතනින් මේ කාරණා විතරයි දුරවන්නේ කියලා. එතකොට එහෙම කරනකොට යාට කාම නිසා හටගන්න අකුසල් දුරවනවා. එතකොට අර කෙලෙස් ස්වභාවයට එන්නේ නැහැ. නම් කිසි කෙනෙකුට ධර්මයත් එක්ක අර කරන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම කාරණාව. හැබැයි ඒක කරන්න බැරිව තියෙද්දී අනිවාර්යෙන් අර කාරණාව කරන්න ඕනේ දැනගෙන නොදැන කරන ගමන නිසා තමයි මේ අනතුරු සියල්ලක්ම තියෙන්නේ. එහෙනම් දැනගන්න අනිවාර්යෙන් බුද්ධ වචන ඉගෙන ගන්න වෙනවා. බුද්ධ වචන ඉගෙන ගත්තට පස්සේ තමයි ඒක දැනගෙන කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ විදිහට අපි කටයුතු කරොත් අපට අනිවාර්යයෙන් මේක මේ මේ මාර්ගයේ බුද්ධ වචනයත් එක්ක තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොම්බින් සරණයි. අපි අවසන් කරමු. එහෙමනම් ස්වාමීන් වහන්සේ අද අද දවසේ සවනට සිස්ටර්ස් අන්තර්ජාල ගුවන් විදුලි සේවය ඔස්සේ මත් නැත්නම් අපේ මේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ අපිට මේ ආකාරයෙන් අනුග්‍රහය දැක්වීම පිළිබඳව ඔබ වහන්සේට ඉතාමත්ම කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා ස්වාමීන් වහන්සේ ඒ වගේම ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් නැවත වරක් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන ලෙස ස්වාමීන් වහන්සේ සරණයි. ත්‍රිවස් සරණයි. බුදුරන් වහන්සේ වදාළ මේ උතුම් බුද්ධ වචනයක් සාකච්ඡා කිරීම තුළින් රැස් කරගත්ත මේ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින් කරන දෙවියන්ට අනුමෝදන් කරමු. ඒ වගේම මියගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. ඒ වගේම අපවත් වූ දාල කටකුඩු ඥානන් ස්වාමින් වහන්සේට නිවිසනසෙන්නටත් මේ සියලු පින් උපකාරයක් වෙත්වා. ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ ආදී ලෝක සාසන සුරකින්න මහ යතිවරයාණන්ට නිවිසනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා. ඒ වගේම මේ සවන්ට සිසිල සජීවී දහම් සාකච්ඡාව මෙහෙවන දලුවත් මහත්මයාටත් ඒ මාව මේ සඳහා යොමු කරපු මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයා ඒ වගේම මට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා නාවික හමුදාපති වයිස් අද්මුදල් සේම රණසිංහ මහත්මයා ආදී කොට ඇති සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා නිවී සනසෙන්නට මේ සියල්ලක්ම උපකාරයක්ම වෙත්වා කියලා සාදු කියලා අපි පින් අනුමෝදන් වෙමු සියලු දෙනාටම තෙරුවන් සරණයි